අවසරයි ශීල දිනාටම තිරුවන් සරණයි අපි අද අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ කාලය අතින් බලනකොට අපේ සචාරාත්මක වැඩ මේ පුදු කමඨං සුද්ධ කිරීමේ දවසට පත්ලා තියෙන. ඉතින් අද ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන නිසා මම ඉතින් ආයිලා චින්නා චන්න මහත්තයාගේ ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියන්නේ. Asrai Swami Master, the first question is uh, in English. as a request. So, first question is in English. As a request, do you think you could slip in a few English words or phrases to act as a reference for all those who can't follow similes that yeah. That is, a. but each and every answer wise or? Uh, doesn't say it's just to phrased, is it in English? I'll repeat it again. Yeah, yeah. Do you think you could slip in a few English words or phrases to act as a reference for all those who can't follow Sinhalese? So, uh, tonight uh, we will be taking time. Uh, yeah, to think about we, we appointed the working time, 7 to 8 for uh, translation about the talks. But as far as the uh, question and answer session is concerned, anyone who wish to have question in English medium, please write in English so that it will be a hint for me to give the answer in, uh, the, in English. Otherwise, that uh, I have to translate each and every question as well as an answer. So that is what it is becoming cumbersome. So if someone wish to raise any points and expecting answers in English, I invite cordially, uh, not to general request, but to raise one's own question. Then it will be a kind of a courtesy for the uh, people, those who know, do not know Sinhala. ස්වාමීන් වහන්සේ දෙවෙනි සිංහලෙන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ ගිහියන්ගේ භාවනාව අන්දරේ පොල් පිටවනවා වගේ කියා වහන්සේ දාන දෙසුම් වලදී කියා අස ඇත්තේ. ගීයන් වශයෙන් ජීවත් වී මගපල ලැබූ ආකාරය අතීත කාලවල දක්වා ඇත. මේ අනුව ඔබ වහන්සේට එක් අවවාදයක් අපිට දිය හැකි නම් එය කුමක්ද? මුලින්ම වෙලේ තමයි ඔයගොල්ලෝ මට අවවාදයක් දෙනවා නම් බණ කියනකොට මෙහෙම කියන්නේ කියලා ඒක හොඳ අවවාදයක් කියලා නම ඔයගොල්ලන්ට හැමදාම බණ කියනවා. එතැයි <laughs> මම එහෙම කියන්නේ නැත්නම් මටත් මොකක් හරි මට සුදුසු අවවාදයක් මම එතකොට සලකාගෙන හුඟක් වෙලාවට අවවාද කරනවා මට මම ගණන් ගන්නෑ. අරක මේ කියන්න එපා කියලා කිව්වට එක එක දේවල් කියනවා. ඒ කොහොම හරි ඔය ගිහිකම හරි පැවිද්ද හරි ඥානකම හරි විලකම හරි තියෙන්නේ මුල්ම ටික ඥාන ටික පහු වෙනකන් විතරයි. ඊට පස්සේ ගෑණි ගෑණියත් පිරිමියද කීයේද පැවිද්දද කියන වෙනස්කම් යනවා. වෙනස්කම් යනකම් ඔය ප්‍රශ්න තියෙනවා. ඉගෙන තාම අල්ලගෙන තියෙනවා. භාවනාවේ යම් මට්ටමකට ගියාට පස්සේ ඔක්කොම නිකන් මේ හිතේ පිට ගාපු දායන් ටිකක් විතරක් අවතේරෙනවා. මනුෂ්‍යකමේ නම් නම් බලන්නේ නැහැ ඥාන පිළිමි. පැවිදි පැවිදි බෞද්ධ බෞද්ධ කියලා. ඉතින් පුළුවන් තරම් එතෙන්ට යන්න. ගිහිකම හයිය බදා ගන්න එපා. ඔක බොහොම తాවකාලිකයි. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නට. එවැදීමේ භාවනාව ටික වේලාවක් කරගෙන යන විටදී ඊට මනාකොට වම් සහ දකුණු කකුල් වල ක්‍රියාවලිය සමග සමාධිගත වේ. නමුත් එම ක්‍රියාවලිය ක්‍රියාවලින් මාගේ ස්වයක් ස්වයක් සිදුවන බවත් සහ මා ඒ පිළිබඳ මනා අවබෝධයක් බලා සිටින බවක් එඟේ. ඔබ වහන්සේගේ මේ පිළිබඳ අදහස දැනගනු කැමැත්තෙමි. වැදගත් වචනයක් මිශ්‍රණය කරනවා. ස්වායත්ත ස්වායත්ත අනේ එනි සාය කියන්නේ ප්‍රශ්නේ නේද එතනදී මේ භාවනාව ටික වෙලාවක් කරගෙන යන විටදී හිත මනාකොට වම් සහ දකුණු කකුල් වල ක්‍රියාවලිය සමග සමාධිගත වේ. නමුත් එම ක්‍රියා ක්‍රියාවලිය මාගේ ස්වායත්තව සිදුවන බවක් සහ මා ඒ පිළිබඳ මන අවබෝධයක් ඉන් බලා සිටින බව ඇඟේ. ගෝහන්සේ ගෝහන්සේ මේ පිළිබඳ දක්වන අදහස් එනේ කටයුතු කරන්නේ Taman තමයි. නමුත් මේ භාවනාව සිද්ධ වෙන්න පටන් අරගන්නේ Taman කරන ගමන් නමුත් Taman පිට කෙනෙක්ගේ දෙයක් බලා ඉන්නා වගේ මට්ටමට හිත හැදුනට පස්සේ තමයි භාවනාව පටන් අරගන්නේ. ඒ නිසා අපි පරියන්කේක හිටියා පරියන්කේ දෙච්චර කරන දෙයක් නැහැ. පරියන්කේ ඉන්නකොට අපි අඟ තැම්පත් කරලා ආසස් පසස් හිත දාලා ඒ බලහනේ මම නෙමෙයි මේ ආභාවනා කරන්නේ වෙන කෙනෙක් භාවනා කරන වගේ දෙවන්නේක් විදියට බලා ඉන්නා වගේ එනකොට තමයි හොඳට භාවනාව පී වෙලා සම්පූර්ණ සම්පූර්ණ වෙලා ඉන්නේ. ඒ වගේ තමයි සක්මන් කරනකොට උදාහරණයක් වශයෙන් කියනවා නම් තමයි වීඩියෝ කැමරාවක් සෙට් කරලා කැමරාවක ඉස්සරහින් ඉඳගෙන මොන හරි කාරණාවක් කරනවා ක්‍රියාවක් කරනවා කරලි වෙලා ඒ ක්ලිප් එක ආයෙත් රීප්ලේ කරලා බලනකොට තමයි පේනවනේ මේ ක්‍රියාවලිය තමයි කොච්චර රඟපාලා තියෙනවද කොච්චර ස්වභාවිකව වෙලා තියෙනවද කොච්චර නිර්මාණශීලීද කොච්චර කතර දිහිත උනාද කියන එක තමන්ම තමන්ගේ වීඩියෝ ක්ලිප් එක ඇක්ෂන් රීප්ලේ දාලා බලනකොට වගේ සක්මනේදී එකම සක්මන හිතයි කමතන වගේ නර්තනාස කරනකොට ඒක සිද්ධ වෙනකොට ඒ තනත් එක්ක ෆැමිලියරයිස් වෙනකොට තමයි මේක යන්න ඇරලා බලන්න ඉන්න පුළුවන් ගතියක් එන්නේ. අන්න ඊපස්සේ තමයි භාවනාව හොඳට සිද්ධ වෙනවා කියලා කියන්න බලන. එතකන් අපි මොනවද කරන ගතියක් තියෙනවා. මේ කෙරෙන තැනට ආවට පස්සේ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මොන දේ වුණත් උරුවක් එන්න ඒ තැන සිද්ධ වෙන්න ටික කාලයක් ගන්නවා. ඒක දා ඒක ඒක නිසා භාවනාවේදී කියනවා මේ නිත්‍යපත කරනකොට අඛර ජීවන රටාවක් මොනවාරි කාලසටහනක් නිත්‍යපත කරනකොට ටික දවසකින් ඒකට අපි හුරු වෙනවා ඒ කාලසටහන ඊට පස්සේ පුළුවන් ඒ හුරු ආවට පස්සේ තමන්ම තමන් දිහා ඊට කෙනෙක් දිහා බලා ඉන්නා වගේ බලානින්ද ඒකකට තමයි මේ භාවනා සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන් ඉතින් ඒ නිසා අර මුල් මුල් දවස්වල වෙන්නේ අපි සාමාන්‍ය සිංහල වචනෙන් කියන නිදිපොළ මාරුණා වගේ නිදිපොළ මාරු වෙච්චහම දවස් දෙකක් කරනවා නේදා ගන්න. නිදිපොළ මාරු කරන පුරුදු වුණාට පස්සේ හැමදාම ආයෙසරක් ඒක හුරු වෙනවා. ඒක ඊට පස්සේ හොඳට නිින්ද යනවා. ඒ වගේ තමයි භාවනාවේ ඒක ගුරු දෙයක් දැකපුරුද්ද අහපුරුද්ද කලපුරුද්ද කියලා පුරුද්ද එන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මුල් දවස් ටික ටිකක් කාලේ නාස්ති කිරීමක් වගේ වෙනවා. නමුත් ඒ ආපු වෘද්ධෙන් තමයි චුටි කියන්නේ. ඒ නිසා සක්මන් භාවනා වුණත් පටන් ගත්ත අලුත එච්චරම හුරු නැහැ. ටික දවසක් ගියාට පස්සේ නිචිපතා කරනකොට හුරු වෙනවා. ඒ වගේම Taman ඉදිරියට දවසෙත් කරන වැඩවල නිචිපතා මොනවා හරි කරන වැඩ ටිකක් නම් කරගන්න මම මේක සතියෙන් කරනවා. මේ එළඹ සිට සීහෙන් කරනවා කියලා මුලින් මුලින් වරදිනවා. මුලින් මුලින් වෙනත කරපු ටිකවත් කරගන්න බැහැ. නමුත් පුරුදු කරාට පස්සේ ඒකට අවධානය යොමු කරාට පස්සේ වැඩ මැෂින් එකකින් කරනවා වගේ යාන්ත්‍රිකව කරනවා සත්‍ය පවත්තනක විතරයි තියෙන්නේ. යනවා ඊගා ප්‍රශ්න. මේක හැරි මම මම කියවන සෝන්නාස මේ සෝන්නාස මූල කර්මස්ථානයේ පැහැදිලිව දකින්න විට ඊළඟ පීවර කුමක්ද? පැහැදිලිව යනෝ මුල මැද අග සැහැල්ලු සිත අනුශය වශයෙන් උහි සිදුවන ඒ හරි සිදුවන ක්‍රියාවලියක් ලෙස බාහිර සෙන්ස් වලින් කරදර නොමැති අවස්ථාවක් මේ අවස්ථාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමට සිත මෙහෙවිය යුතුයද එසේනම් ඒ කරන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ මම කොච්චර දක්ෂද කියනවා කන්නාඩි කොටම ගෙනාගෙන යනවා. චේතනාවේ මාතරමයි කරන්න වෙන්නේ. මේ කියන විදිහට භාවනා මූල කර්මස්ථානයේ හුරුකම අරගෙන තියෙනවා. මූල කර්මස්ථානයේ පදන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මූල පදාක දකින්නයි කියලා. ඊට පස්සේ යෝගියා බලහිනකොට අර ඊගාවට කරන්න තියෙන නැත්නම් භාවනාවේ ඊගාව ඥාන ලබා ගැනීම, ඊගාව තත්ත්වේ ලබා ගැනීම, ඊගාවට දියුණු කර ගැනීම පිළිබඳව මෙහි විච්ච ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මම මට බලන් මට කියනකොට කියනකොට අහගෙන ඉනකොට තේරෙන තියෙන්නේ මේ මුලමදාග බැලීම තාම සම්පූර්ණ වෙලා නැති නිසායි තව ඉස්සරහට යන්න හිත පහළ වෙන්නේ හිත පහළ වෙනවා කියලා කියන්නේ සතිය කැඩිලා මුලමදාගට බලන් හිටියනම් ඒක කොච්චර දෝ රසයි ඒක ඒක විසින්ම කිරි දහටපත් වෙනකම් අපි දන්නවා කටට මොන ආහාරයක් දැම්මත් අපලක් තමත් ඉක්ක් තමත් පැණි රහක් තමත් මිදි රස මිදි රසක් තමත් පැණි රහක් තමත් ගෝකලා කනකොට කිරිදායි මගදී කෑවොත් තමයි රස දැනෙන්නේ මගදී ගිල්ලොත් තමයි රස දැනෙන්නේ ඕනම දෙයක් කටේ දාගෙන ඉන්න කිරිදාහගෙන ඒ නිසා මූල කර්මස්ථානයත් කිරිදාහ වෙනකම්ම හපන එතකොට කවදාකවත් බඩේ ඇතිරෙන්නේ නැහැ ඉතින් මේක වෙලා තියෙන දැන් මූල කර්මස්ථානයේ මුල මැදාගමම දැක්කා කියන හැඟීමකටපත් වෙලා ඊගාවට යන්න මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ අර භාවනාව චේතනාවකින් විරහිතව චේතනාවකින් අදිෂ්ඨානකින් තොරව පදං වේගනේනකොට ආයේ චේතනාවක් දාන්නයි හදන්නේ. මොකටද? අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න. එහෙම නැත්නම් මේකේ පිළිකුල බලන්න මොකක් හරි මේ කියන්නේ තාම අර මුලපැතක බලලා අරමුණ දිහා බලාගෙන ඉීමේ ඌරුව පුරොද්ද හැකියාව තමයි ඇවිල්ලා නැහැ. ඒ නිසා මතක තියාගන්න තියෙන්නේ අරමුණට හොඳට හිත සමාහිත වුණා නම් භාවනාව භාවනා විශ්ින් කියන්න පටන් ගන්නවා. ඕටෝපයිලට්ින් දාන්න පුළුවන්. තවදුරටත් හසුරවන්න අවශ්‍ය වෙනවා නම් ඒ කියන්නේ පදාම වෙලා මදි කියලා. තාම භාවනාව කෙලින් නැගිට ගන්න තනියම නැගිට ගන්න බෑ. යාර තාම අත්තරක් ඕනයි කියන්නේ. ඒ අත්තල ඕනයි කියන එක අදහස් කරන මූල කර්මත්තාන්ට තාම යාළු වෙලා නැහැ. මුල කර්මස්ථානේ දැකිය යුතුතාව දැකලා නැහැ නිසා මෙතන මුලමදාක දකින්නවා කියන එක මූල ධර්ම වශයෙන් ඇත්ත. නමුත් ඒක දිගේ යන්න යන්න යන්න යන්න ඒක විසින්ම මෙහෙයුමක් කරන නිසා වෙන මොනවත් අදහස් দমনයකට වඩා භාවනාව විසින්ම භාවනාව යන්න එක තමයි හොඳ වැඩේ නිසා මගේ මම මේකට දෙන මගේ නිරීක්ෂණයක් මම එකතු කරනවා මේ Taman විනිශ්චය කරාට මුලමදාක දැක්කයි කියලා තාම මේක හරියට සිද්ධ වෙලා නැහැ සිද්ධ වුණා නම් මේ ප්‍රශ්නේ නැතුව මුල දන්නවා ගහේ පෝජාව තියෙන දන්ට යන හැටි අන්ධකාරය තියෙන යන හැටි ඒ නිසා මුල වැවෙන්න පටන් ගන්නවා. එතකොට අත ගන්න යන්න නරකයි. ඒ නිසා කවසියක් තවසිකක් ප්‍රශ්නයක් ගන්න. ඔව්. මේ යලමද අද දක්නවා කියන්නේ මට ටිකක් ප්‍රශ්නයක්. මේ මම දකින විදිහට මුල දැන් ආස්වාස වාඩිලා වාඩිලා කතා කරනවා. දෙකින් නැක්නේ. <laughs> ආස්වාද කරනකොට මේ නහය මුල දැනෙන එක තමයි මම හිතාගෙන ඉන්නේ මුල දකින්නවා. මැද දකින්නවා කියන්නේ අපෝ මැදට මේක සමාන් කරනවා. අගනම් මට නම් දැනෙන්නේ කවදා. එතන මේ ප්‍රශ්නෙත් මහත්යාගේ නේද? නෑ මගේ නෙමෙයි මට. ඒක නිසා වෙන්නේ අහන්නේ. ඔව් එතකොට මේ ප්‍රශ්නේ දකින්න එක මේ ප්‍රශ්නේ ලියපෙන්නත් ඒ වගේ තමගේ මතය ඉදිරිපත් කරනවා හොඳයි. එතකොට සභාවට තේරෙනවා අපි මේ එකක් කිව්වට විවිධාකාර දේවල් අපේ හිතවල තියෙන කියලා. මුලැමැදාක දකින්නයි කියන එකට මේ මේ මහත්ය ඉදිරිපත් කරපු ක්‍රමයේ විදිහට හුඟවදෙනෙක් ස්ථාන වශයෙන් දකින්න හදනවා. නමුත් සර්වචන්හන්සේ මේ සන්දර්භයට සාපේක්ෂව සතියට උපමාව දීලා තියෙන දෝ ආරිකෝපමාව දොරටු පාළිය අපි කිව්වොත් මේ මේ ස්ථානේ වටේට වටක් ගහලා දොරටුවක් දාලා කාවල් කාමරයක් දාලා මුර කාවල් කාමරෙත් කාර්ය දැම්මයි කියලා. ඉතින් එහෙම ඒ කාවල් කාර්යය මුර කාර්යය දොරටු කා බලා ඉන්නවා. එතකොට ඒකට රත පෙරහැරක් ඇතුල් වෙනවා. නැත්නම් පෙරහැරක් ඇතුල් වෙනවා. එතකොට ඒ තමයි කාවල් කාමරෙ මෙන්නකොට මේකේ මුල බව දැනගන්න. ඊට පස්සේ ඒක මැදට යනකොට නැද බව දැනගන්නවා පෙරහැර ඉවරනකොට අග බව දැනගන්නවා මුර තන අනුව යනවා නෙවෙයි. එතකොට මේ මුරකාරයා පෙරහැරේ මුල දැනගන්න කියලා පෙරහැරත් එක්ක ඇතුළට ගියොත් කාවල් කාමරේ අනතුරුදායකයි. ආරක්ෂාවක් නැහැ. ඒක නිසා තමන් ඉස්සල්ලා භාවනා කරනකොට බලා ගන්න ඕන හුස්ම වදින්නේ වැඩිම කොතනද කියලා. එතන පුළුවන් තරම් දොරටු පාලයා තතිය නතර කරන්න. නතර කරලා බලන්න ඕනේ. එතෙන්ට හුස්ම ඉස්සල්ලාම දැනෙන පටන් ගන්න කොයි වෙලාවද? ඊට පස්සේ ඒක දැනීම ඉවර වෙන්නේ කොයි වෙලාවටද දැනෙන්න පටන් ගන්න තැන මුල දැනීම අමාර වෙන තැන මැද දෙක අතර මැද අග දෙක අතර මැද මුල මැද ඒ නිසා සත්‍ය හිත එහෙම දුවන්න ගත්තොත් ඒකදී ඒකෝදි භාවයට ඒකාග්‍ර වීමට කරදරයි එතකොට ඒ හිත ඒ පැන දුවන එකට නම් මම කියනවා අන්තරේ පොළේට වුණ කතාව අන්දරේට තාමදුනලු පොල් ගෙඩියක් හිටවන්න කියලා නම් දඟලන වැඩික මොනවද කරපන් ඉතින් මොකද කරන්න කියලා තේ පොල් හිටවන්න. ඉතින් ගිහිල්ලා පැලවෙච්ච පොල් ගහ. ඒ වලේ හිටවලා දවල් වරුවම බලන් ඉඳලා රැය ගෙදර ගෙනාවා. ඉතින්ගෙන පහුවෙන්ද උටේ ආයෙ ගිහිල්ලා හිටවලා තියෙනවා. දවස් ගාණක් බලපුවහම මේ මොළගා එන්නේ එන්නේ එන්නේ නිලුන් රෝග මිසක් මුල්ලල්ලන ගතිය. අම්මෙන් ඇහුවා අම්මා වල මොකද කියලා බලු රැයට මේක හොරකම් කරන්න ඉතිනවා කවුරුහරි. ඒක නිසා මේ දවල් වරුවේ ගිහිල්ලා හිටවලා රැයට ගෙදර ගෙනත් යනවා. ආයෙ ගිහින් ඉති වගේ පොල් ගහක එහෙම තැම් මාරු කරොත් මුල් බහින්නේ නැහැ. ඊයගේ තමයි සතිය පිහිටවපු තැන යම් කිසි තැනක ඉඳගෙන ඒ තැන සිද්ධ වෙන දේ බලා ඉන්න වැරෑ ඒ තන මාරු වුණොත් සමහර උගා දක්ෂා ඉන්නවා මම දැකලා තියෙනවා ඒ වගේ පොඩි මාරු වුණාට සත්‍ය කඩා ගන්න තුකරනවා දක්මන් කරනකොට වමේ තියෙනවා දක්මට යනවා දක්ම තියෙනවා වමට යනවා ඒත් කරනවා නමුත් මේ අරියංකේදී විශේෂයෙන් කරන්න හදාන්නේ සතිය හිතවනවා මුල් බසවනවා එක තැනක තියෙනවා ඒ තැන කොතනද කියලා බලන්නේ හිතෙන්මයි මුදලට පාරිලා භාවනා කරන ගමන් වැඩිම හුස්ම වැටෙන්නේ කොහොමද කියලා බලලා එතන තමයි Tamange කාවල් කාමරය කාවල් කාර්යය නැත කරන කාවල් කාමරය. මොර කාමරය. මොර ගේට්ටුව. එතන ඉඳගෙන බලන හුස්ම ඇතුල් වෙන පටන් ගන්න කොතනද? ඉවර වෙන්නේ කොතනින්ද? මේ දෙක අතර මැද මැද. ඒ නිසා සම්පූර්ණ අවධානයකින් බලාගෙන ඉන්නවා. දර්ශනපතේට පැමිණෙනවත් එක්කම අවධානය යොමු කළ දර්ශනපතෙන් ගෙවිලා යනකම් බලා ඉන්නවා තැන මාරු කරන්නේ නැත්නම් වඩා හොඳයි. ඒ පළවෙනි ප්‍රශ්නේ අහපු කෙනාට මට හිතෙන්නේ මේ වගේ මුලැමැදාක දකින්නවා කියන අදහස ඒක වචනේ කිව්වට ඒකේ පැතිකඩවල ගොඩක් තියෙනවා. ඒ නිසා මුලැමැදාක හොඳට දකින්නවා නම් සම්පූර්ණ හුස්ම පටන් ගන්න තැන ගොරෝසු වෙලා ගෙවිලා යන තැන ඊට හුස්ම පිටවීම පටන් ගන්න තැන ගොරෝසු වෙලා ගෙවිලා යන තැන අතරමැද බලා ඉන්න ගියාම ඒ දිග දිග සම්පූර්ණයෙන්ම එක දිගට සතිය පවත්වන්න බෑ. මොකද පිටවීම ඉවර වෙලා ඇතුළේ පටන් ගන්න ඉස්සෙල්ලා අරමුණක් නැහැ. එතකොට සත්‍ය ආසන්න වෙනවා. සත්‍ය කලකොල වෙනවා දැන් මොකේද එල්ලෙන්නේ කියලා. අන්න ඒ අපිට නැත්තම් හිතෙන දිගටම සතිය තියෙනවා කියලා තමයි. සත් මුලමදාක බලන එක කරාට අර එකම සංසිද්ධිය මුලමදාක කියන තුනට කඩලා බලන අතර එකක අවසානයේ සහ අරක මුල අතර හැම වෙලාවෙම හිස්තනක් අහුවෙනවා. ඒක මේ කුචියේ කෝච්චි වාරේ පීල දිග යවිදින කොටයි සිල්පර කොටෙන් කොටට යවිදින කොටයි වෙනසක් වගේ. කෝච්චි පීල නම් දිගට යනවා වගේ තේරෙනවා. සිල්පර කොටේ කැඩි කැඩි කැඩි කැඩි කැඩි තමයි යන්නේ. ආන් ඒ ගති අහු වෙනවා. එහෙම නැත්නම් මුලයි යකයි දෙක සියුම් මැද ගොරෝසුයි. හොඳට මුල මැද අහුවෙට පටන් ගත්තාම ආශාස වෙන ආශාසය ප්‍රසවාසය අතර වෙනසක් නැති තරමට සිහින් වෙනවා. ඒක ගොඩක් වෙනස්කම් හිතේ සිද්ධ වෙනවා. එතකොට තේරෙනවා වෙනස් වෙන අනිච්ච දුක්ඛ නාට බලනට වැඩිය ඒක දිගේම අනේක තමයි හොඳ කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආශ්වාස ප්‍රාශ්වාස බලමින් සිටින විට එක් අවස්ථාවකදී මෙසේ දැනුනි. තමා අවශ්‍ය පරිසරයේ නාසය හරහා වාතය දෙමින් සහ සාගණයේ සිටින සිටින බැලුම් බෝලයක් ලෙස අවට සිටින්නේ එවැනිම බැලුම් බෝල වැනි දේවල් බවත් වැටුණි. තවද මේ බැලුම් ලෙස පෙනෙන දේ ටිකා පුඩා සිදුරු රාශියක් ඇති යමක් ලෙසද GRV යන ඡායාවක් ලෙස දැනුනි. මෙය අජත්ත බහිද්දා ලෙස හඳුන්වන්නේ මේ මෙවැනි අවස්ථාවක්ද මේ දැන ගැනීම භාවනාවට අත්‍යවශ්‍යම නොවුනත් දැනුම සඳහා පහදා දෙන්නේ නම් මැනවි. ඇත්තටම වායෝ ධාතුවේ පැත්ත ගත්තොත් අපි සාමාන්‍ය භෞතික විද්‍යාව පැත්තෙන් ගත්තොත් වායෝ ධාතුව දන්නේ නැහැ මේ මිනිස්සු කියන අයෙන් ඇතුල් වෙනවා. මේ ඇතුල් වෙන ස්ත්‍රියවගේ නහයකටද පුරුෂයෙක්ගේ නහයකටද හුඹස් කටකටද ගේයකටද කියලා වායෝ ධාතුව දන්නේ නැහැ. ඒක අර ඇතුළත හිස් පීඩනය අඩු වෙනකොට ඇතුළට ඕස් කාලය යනවා. ඇතුළත පීඩනය වැඩි වෙනකොට ඕස් කාලය එළියට යන නිසා අපිට ඉස්සෙල්ලා පේන්න ඇතුළේ තියෙන හුස්ම මගේ ටික එළියේ තියෙන එක පිට එක කියයි. නමුත් එක තැනකට ගියාට පස්සේ පේනවා මේ වායෝ ධාතුව හිලකින් ඇතුළට යනවා හිලකින් එළියට එනවා. ඒ වායෝ ධාතුවට අජත්ත බහිත වෙනසක් නැහැ. ඒක සාමාන්‍ය අටුවාවේ විස්තර කරන්නේ සමහර වෙලාවට හුඹස් බඳිනවා ඒ ඉලුක් ලැබිච්ච ඉඩමක හුඹස් බැඳුවොත් ඒ ඉලුක් මේ අංකුරය උභහ බිඳගෙන උභහ උඩත් ඇවිල්ලා තියෙනවා ඕ මේ ඉලුක් පිළල ඕනේ පසක් බිඳගෙන ඉහෙට එනවා ඉතින් ඒ ඉලුක් ගහ දන්නේ නැතුළු මම ඉන්නේ උභහක කියලා උභහ දන්නෙත් නෑ මගේ උඩ ඉලුක්කස් ඉලුක්කක් තියෙනවා අපිට තමයි පේන්නේ කුබහක්කුඩ ඉලුක්කස් තියෙනවා කියලා අපේ දැක්මට. මොකද හොබාගන්නේ නෑ වයලක උඩ ඉලුක්කස් වගේක් තියෙනවා. ඒ ඉලුක්කස් දන්නේ නැහැ මම ඉන්නේ උබහ කියලා. ඒ වගේ අපි මේ වාතය අල්ලගෙන මගේ කොටස කියලා මෙහෙමයි මගේ නොවන කොටස මේකයි කියලා පටන් අරගන්නවා. හොඳට භාවනා යනකොට පේනවා. මේ හුලඟ මෙහෙන් ඉඳලා මෙහාට එනවා මෙහෙන් ඉඳලා එහාට යනවා. ඇතුළට ගියාට මගේ කියනවා පිටට ගියාට මගේ නෙවෙයි කියනවා. නමුත් හුස් හුරන් පැත්තෙන් බලනකොට කොහොමද සාමාන්‍ය වාතය. ඒක නිසා ඒක සමහරවිට බැලුම් ඇතුළට එන ස්වරූපයෙන් පේනවා. ඉතින් ඒකට නිදර්ශනයක් නැත්නම් ඒකට වෙච්ච සංසිද්ධියක් වශයෙන් මට මතකයි මේ ප්‍රෙවිඩන්ට් කිට්ටු අවස්ථාවක් නිලබෙන්නකොට හිටියා උලපණියක් වගේලා වයස කම්ම කෙනෙක් කියන්නට භාවනා කරන්න හරි මේ හම්බෙලා නැහැ. ඊතර පුරුෂයා හරීම තරයි. ඒ නිසා යමකම පුළුවන් කාලේ පන්සල් ගියොත් එම් භාවනා කරන්න හරි සිල් ගන්න හරි හැන්දාවට ඇවිල්ලා කොට කෙසටින් අල්ලන ගහගෙන ගහලා ගහලා ගහලා ඇදගෙන යනලු ගෙදර බැරිලා මෙදෙල්ල බලපුතියන් හිටියට අර හරකොණ්ඩ කවුද කන්න දෙන්නේ ඉතේට දරතියක් වල දෙන්නේ කවුද උඹගේ නාය මං ඕව බඳගෙන නේ වැඩ කරපන්නේ ඉතින් මේ අම්මගේ කවදාවත් එහෙම ගැහුවටත් ඒ පුරුෂයාට තරහ ගියේ නැතුළු මං මේ පුරුෂයා ගැන තරහ ගිරුවේ නෑ කියලා ඒ පුරුෂයා නැති වුණාට පස්සේ පන්සලට ගියාම ඉඳගත්තාම එහෙම පැය තුන ඉන්නවලු අම්මා දන්නේ නැතුළු ඊළඟට දන්නේ නැතුළු ඊට පස්සේ ඒකට ඉන්නවලු කොහොම ඉඳලා හරියන්නේ නැහැ මේ අම්මා යන භාවනා මධ්‍යස්ථාන. ඒකවල මොකද්ද භාවනා මධ්‍යස්ථාන කියන්නේ? අම්මා දන්නේ නැහැ. ඊට පස්සේ කොළඹ මේ දවස්වල ඇත්තට තිබුණා ලංකාවේ වැඩි භාවනා මධ්‍යස්ථාන මම දැනගෙන හිටියෙත් නැහැ. ඊටම විතරයි තිබුණේ. ඊට පස්සේ කොළඹ ගම්කල කුලපනිසල බලනකොට ඈත පේනවා නිල්ලම කන්ද. මෙන්න මේ අහවල් දන භාවනා මධ්‍යස්ථානක් යන්නේ කියලා. පස්සේ අම්මා ගිහිල්ලා තියෙනවා. ඊට බලපුවම ගොඩක් අය ඉන්නේ සුද්ධෝ. එතකොට මහත්තයා බයි ඕනම කෙනෙකුට ඉඳ සලකනවා ගියාට පස්සේ ආරාමයට දිවි ලෝකෙ ගියා. දෙන කැඳ ටිකක් හදලා දෙනවා. කැඳ ටික වළඳපුවාම අත් දෙක ඔළුවේ තියාගත්තාම පින්නෙන්න පටන් අර ගන්නවා. ඒ බත් යොපු තැන ඉඳලාම කැඳ හදපු තැන දක්වාට කොට පින්දෙනවා. ගේ හදපු කෙනාට පින්දෙනවා. බෙච්චිට් එක පූජා කරපු කෙනාට පින්දෙනවා. මේ ඇත්තෝ සුරංගනාවෝ දේව පුත්‍රයෝ නැත්නම් මේ මං වගේ කෙනෙකුට මේව මට සලකන්නේ මොකද හරි මේ කියලා කොහොම ඉඳදී අම්මගේ තනේ පිළිකාවක් ආවා. ඒනට අම්මා ගෙදර යන්නේ නැහැ. ඒ දවසක් එතන ගිහලා තිනවා මේ EMP කෙනෙක්. ડોક્ટર ශ්‍රම නෙවෙයි EMP ප්‍රැක්ටිස් කරන කෙනෙකුට වලු දුවේ අපි දුවට ගිහලා අරපන්. මම ඉන්නේ නැහැ ගෙදර මම මේ ටිකටම භාවනා කරන්නම් කියලා. ඒ මේසේ උඩ මෙහෙම වාඩි වෙලා ගියොත් ඒ අම්මා දැන් ලියපු එක්කන දැකලා තිනවා අම්මගේ කනවත් ගැටයක් තියෙනවා. එතකොට මේ මොකද්ද කියලා. උඹට ඒක වැඩන්නේ නැහැ නේ. මම දුවට ලියපන් මං ගෙදර එන්නේ නැහැ කියලා. අතකාල බලනකොට අම මේක නම් තියානින්න හොඳ නැහැ. මේක පිළිකාවක් වගේ කියලා. ඊට පස්සේ ගොඩින් වාතේ ස්පිටාලෙට ගියා. ස්පිටාලෙට ගියාම මොකද කරන්නේ අම්මා වාට්ටු ඉන්න ඔක්කොටම වන්දනා කරනවා. මොකක්වත් නැහැ පැයක් විතර කියවනවා. දොස්තර කෙනෙක් ආවත් දේවපුත්‍රයෙක් කියලා කතා කරනවා. වෙනස් කෙනෙක් ආව තුරංගනාවියක් කියලා කතා කරනවා. කුටින් මහත්තයා ගියාම මහ බෝසතාණන් වහන්සේලා කතා කරා. ඒ පුතුම සන්තෝෂක පිළිකාවනේ මොකහමත් රටත් යම වැටෙන්නේ. ඇසින් කොටින් හරි ආශයි කොටින් එක ඒ දවස්වල ඉන්න කාලේ ඒ කැන්සර් හොස්පිටල් එකට යනවා ටර්මිනල් පේෂන්ට්ස් බලන්න ඒ මිනිස්සුන් පිළිකාව ඉතින් අන්තිම වයසේ තියෙන්නේ කුණු වෙලා අඳාගෙන ඉන්නේ. මේ අම්මට දැන් පොරොන්දු පිළිකාවක් කියලා. අම්මට කොහොමඩක්වත් ඒත්තු ගන්නන්න බෑ. ඉතින් ඒක දසක් ගිය වෙලාවේදී කවුරුත් නැති වෙනකොට ඇදට වෙලා ඔහේ ඉන්න අර පිළිකාවේ අමාරු වෙන්නේ ඇති. මොකද දැකපු ගමන් hinaවේ. ඉතින් අම්මා දෝදින වට ගියාට පස්සේ අනේ මහ බෝසත්න් වහන්සේ ආවනේ මම බලන්න. මොන තරම් රත්න ධර්ම කියලා අම්ම කොහොමද හැංගෙන්නේ කියලා. බල මොකද්ද මහත්තයා ඉතින් ඇතුලේ හිස් තමයි කිව්වා. ඒ කියන්නේ බැලුවක් වගේ මොකක්වත් නැහැ. එතකොට අම්ම එළිය එළිය තිස් තමයි තියෙන්නේ. වෙන මොනවද තියෙන්නේ? ඒකට ඇතුළයි පිටතයි අම්මට වෙනසක් දැනෙන්නේ කියලා මට දැනෙන්නේ. මේ උදේටම මේ කැන්සර් එක කන්සියුම් කරනවා මේ අම්මා මැරි මැරි ඉන්නේ. මොන වෙනසක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් කොටින් මහත්තයලා කියනවා මේ ලෝකේ නිවන් දැක්කයි කියලා මම දකිනවා නම් කැන්සිනේ උලපනේ අම්මා තමයි. යමට ඇතුළේ පිටතයි මොනවත් නැහැ වෙනසක් නැහැ. බලහිනකොට ඇතුළත් හිස් දැනෙන්නේ. පිටත් හිස් දැනෙන්නේ. ඉතින් එතකන් තමයි අපි මේ මගේ ඇඟ, මගේ හුස්ම ටික, මගේ කෙස් ටික, මගේ දත් ටික කියලා අල්ලන්නේ. ඒක භාවනාදීම තේරෙන්න පටන් අරගත්තට පස්සේ ඒ හතර මහා ධාතු මේ හතර මහා ධාතු වෙනසක් නැත්තේ නෑ. සර්වඥාන්සේ රාහුල උච්චාම්සරණ කිව්වේ අජ්ජත් පටවි ධාතු බහිර බහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා. රාහුල ඇතුලේ තියෙන පටවි ධාතු පිට තියෙන පටවි ධාතු හුදු පටවි ධාතු. දැන් මේ ප්‍රශ්නේ විදිහට ඇතුලේ තියෙන හුලක් පිටත් තියෙන හුලක් දෙකම හුලක් අපේ මම යුනිවර්සිටි ඉන්න කාලේ අපේ ඩීන් හිටියේ මේ දෙවන මහත්තයෙක් අපතුරුයි. හරිම සිම්පල් කැතලික් දෙමළ කෙනෙක්. නැතිවා නැගරවසේ අපි ඔක්කොම එකතු කරලා තමයිකට ෆිනෝලේ කෙරුවා. ඉතින් මට ඉස්ලාම් බදාවට කතෝලික පල්ලියකට යන්න සිද්ධ වුණා. මේ මරණ කටයුත්තක් බලන්න කතෝලික ආගම කියන්නේ. මුලින් ඉඳලා අග දක්වා ඔක්කොම කෙරුවේ අපි මේ තරම් අපිට උදව් කරපු කෙනෙක්. ඉතින් අන්තිමට වැළලුවාට පස්සේ ෆාදර් කෙනෙක් ඇවිල්ලා වැලි ටිකක් අරගෙන මිනිපෙට්ටියට දාලා ash to ash soil to soil කියලා කිව්වා. ඒක පාරට මට මතක් වුණා. දැන් මෙතෙක් කල අපේ ඩීන් තව ටික දවසකින් මෙයා ආයෙත් පස් වලට පස් එකතු වෙනවා. අලු වලට අලු එකතු වෙනවා. ඉතින් අපිත් ඔච්චරයි. එතකන් තමයි මේ පන්තික තීරකන් තමයි මේ මගේ කොටහ කියලා. ඒකට මැස් එක්කත් තාන්න බෑ, මතුරු එක්කත් විදින්න බෑ, කිලි කිලි කුරුලෑවක්වත් දෙන්න බෑ. ඒක මගේ. එළියට බෑ. එළියට ඕනේ නෑ කවට අපිට ප්‍රශ්නයක් නෑ. ඔය දෙන්න ඔක්කොම ඉවරයි මරණට පස්සේ ආයෙත් අස්තොල්ට පස්සේ යනවා අලු වලට අලු එකතු වෙනවා. ඉතින් ඉන්න කාලෙම දැක්කනම් මේක කොහොමඩක්වත් මැරිච්ච මලකුණක් තමයි මේ මන තියාගෙන කතාවකින් හොදා හොදා ඇවිද්දව ගත්තට මලකුණක් තමයි. ඒ ඒ ඒ විදිය පේන පටන් ගන්නකොට හුස්ම කියලා ඇතුලේ ටිකක් එළියට යනවා එළිය ටිකක් ඇතුලට යනවා දෙකම වායෝ දානවා. කැම ටිකක් ඇතුළට දානවා ආය හැන්දට උදේ වෙනකොට කක්ක ටිකක් එළියට යනවා ඒකම තමයි කරකවිල තමයි මේ බිල්ඩින් එක හදනකොට 3 2 1 කලවම් කරලා කොන්ක්‍රීට් ගන්න ඒ වගේ ගිහිල්ලා කැම මේස ගාවට ගියාම 3 1 1 1 කලවම් කරුවා යනවා ගැව්වා ඉතින් ඒතර කොන්ක්‍රීට් එක වැටෙනවා උච්චරයි ඉතින් ඕක මේ විදිහට දකින්ද ඉතින් මේ සමහරලාට මේ වගේ අර වගේ මරණ දැන මරණකට සමහරලාට ක්ලික් වෙන වෙලාවක් තියෙනවා දැන් රුගලපණයම්ම වගේ සමහරලාට තියෙනවා කැදලත් 30 පිටත් 30 කියලා. සමහරට මේ වායෝ ධාතු හරහා, ජලය හරහා, කින්නාරා, පඨවි ධාතු හරහා කිනකොට තේරෙනවා මේකේ සීමාවකින් ඇතුළට ආවට පස්සේ අපි මේක මගේ කියා ගන්නවා. ඊට පස්සේ ඒක ගැන පොඩ්ඩක්වත් වෙනසක් වෙන්න බෑ. gadu ගෑනවා, බය වෙනවා, කුලප්පු වෙනවා මේකට මොන හරි වෙයි කියලා. ඒත් ඒක එළියට ගියාට පස්සේ නැත්නම් එන්නේ ඉස්සරලා ඒ ඕනේ නෑ ගැවට අපිට ප්‍රශ්න නැහැ අපේ නෙවෙයි. බුදුරජාණන් කියන්නේ කන් ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් අට විධාතු බල විධාතු විතරයි. තේජෝ ධාතු තේජෝ ධාතු විතරයි. ආන්නේ විතර බලනවා නම් මේක නිසා මගේ කියා ගැනීම නිසා ඇති වෙන තද බල මානසික ආතතිය. තද බල අසහනයි. දකින්න පුළුවන් මේ ධාතු වලට වෙන වෙනසක්. ඉතින් සමන් එහෙම ප්‍රකාශ කළ තියෙන විදිහට දැකීම මේ ධාතු දිහා ඒක දෘෂ්ටි කෝණයකින් ඒක පැත්තකින් බලන ගතියක් අජත්ත බහිද්දා වශයෙන් ඒක හැම සතුපට්ඨාන පරයක් හැමාරෙම සරුවචනාංශේ ඉති අජත්තං වා කායේ කායං පස්සේ විරති බහිද්දා වා කායේ කායං පස්සේ විරති අජත්ත බහිද්දා වා කායේ කායං පස්සේ විරති කියලා මේ කය ඇතුලේ වායු ධාතු පිට වායු ධාතු ඇතුලේ තේජෝ ධාතු පිට තේජෝ ධාතු ඇතුලේ පිට වශයෙන් තේජෝ ධාතුමයි වායෝ ධාතුමයි කියලා සලකා බලන්න ඕක තමයි මතු කළ දෙන්න හදන්නේ කියලා මතකයි. සෝමනහසන තමන් මේ සරයි පිටකේ මේ විදිහට කරත් මේ මේ ප්‍රශ්න කියලා තියෙන තියෙන අමතර වෙන කෝණයක් වෙන්න හදන්නේ මොකද්ද පිට අනුන්ගේ තමන්ගේ කියන එක මොකද්ද ඔතන අදහස් කරන්නේ මයික් එකට ඇහෙන්නේ නැහැ කතා කරනකොට මයික් එකට ඇහෙන්නේ නැහැ තමන් තුලින් නමොත් වෙන විදිහ තමයි දැන් ටිකක් දැන් කියන්නේ තවත් ඉන්න අනිත් සත්ත්ව ලෝකයන් සංසිඳයි ඒ තමයි සිද්ධ වෙන්නේ එතකොට එතකොට uh, ධාතු වශයෙන් නෙවෙයි බලන්නේ සත්පුද්ගල ભેදී වශයෙන් මට මෙහෙමනම් එයාටත් එහෙම තමයි. එයා භාවනා කරත් නැතත් එයාට එහෙමයි. බුද්ධ වුණත් අබෞද්ධ වුණත් එයාට එහෙමයි. ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් එයාටම. එයා බලන්නේ නැති නිසා පේන්නේ නැහැ. මම බලන්නේ නිසා මට පේනවා. Uh, මේ නිසා ඒ පුද්ගලයාගේ භාවනා කරන්න නොකරන්න ඕනේ වැඩ පිළිවෙල ධාතු වැඩ පිළිවෙල ඒක විශ්වගතයි. ඒ කියන්නේ වල කියන්නේ න්‍යාය ධර්ම කියලා. වල කියනවා බීජ උතු න්‍යාය කියලා ඉෂ්ටු වැඩ කරන හැටි. ඒක මනස දැනගත්තත් නොදැනගත්තත් ඒ මනස අවබෝධ ලැබුණා නැතුණත් ඉෂ්ටු න්‍යාමේ අවබෝධ කරපේ කරණ නැති කරණ කිසි වෙනසක් නැහැ. ධාතුන්ගේ වැඩ පිළිවෙලත් භාවනා කරපෙන්නා කියලා නෑයි කියලා මොනම වෙනසක්වත් නෑ. භාවනා නොකරපෙන්නා හිතා ඉන්න මේක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා. භාවනා කරන එක දැනගන්න නෑ ඒක වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට මට ඒක වෙනස් කරන්න බෑ ওই වෙන වෙන දේවල් වලට අඬලතොට නිකන් නතර කරගන්න ඕනේ වෙන දේ දැක ගන්න මට බැරිද මට ඒකට හැද ගහන්න බැරිද කියලා විතරයි භාවනා කරන එක නබලන්නේ භාවනා නොකරපෙන්නා කියන ඇයි මේ වෙලාවේ පායන්නේ ඇයි මේ වෙලාවේ වහින්නේ ඇයි මේ වෙලාවේ සීතල කියලා එන සීතල උණුසුමත් එක්ක හැප්පෙන්න පටන් ගන්නවා එයා දන්නේ නෑ මේක වැඩ කරන්නේ න්‍යායකට කියලා ඒක එතකොටත් අජ්ජත් බහිද්ද බැලීමක් තමයි. එතකොට සත්පුත් කළ වශයෙන් තමයි අපි බලන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රියේ සිට වහන්සේ දේශනා කළ පෙනෙනදී තියෙනවා. ඕ තියෙනදී පෙනෙනවා යන්න විදර්ශනාවට යොමු විය. එකම පුද්ගලයෙක් එකම පුද්ගලයා පුද්ගලයෙකුට වට්ටා විදියට තව තව කෙනෙකුට විදුහල්පති විදියට තව ආයෙකට ස්වාමි පුරුෂයා ලෙසත් වෙන්නේ. මෙහිදී මේ දැන ගැනීම සිදුවන්නේ මනසින් නේද? එසේනම් ශරණදී දැනගන්නා දේ අතර වෙනසක් තිබේද? තියෙනවා නේද? ඒක ප්‍රශ්නයක්. ආයිතින් අපි යන්නේ මොකද නැත්නම් ඊගායි ගානක් මට පළවෙනි එක මතක නැතිනම් අපි ඒක දෙවෙනි කොටස දීලා අපි මේක සාකච්ඡා කරමු. ඉතින් ඒක නිසා ඒක මෙතන පෙනෙනවා කියන වචනේ ගත්තාම ඇහැට සීමා කරලා අපි කතා කරා. එතකොට ආලෝක තරංග පිළිබඳව කතාවක් කියලා අපිට ගන්න පුළුවන්. ඒ ඔක ගොඩාක් පැතුලෙන් පෙන්වන්න පුළුවන්. මේ තරංගවල ආයාමයේ විච්චියෝ කියන කොටස වයලට් වලින් පටන් ගන්නන රෙඩ් වලට යනකම් කොටස විතරයි පේන්නේ. ඉතුරු දෙපැත්තේ තියෙනවා ගොඩාක් වැඩ කෙනෙකුට පේන්නේ නැහැ. ප්‍රකාශ නැහැ. එක්ස්රේ තියෙනවා අල්ට්‍රාවයලට් තියෙනවා ඒකේ ඕ වැඩ කරන්න පුළුවන් වැඩ අරගෙනක් තියෙනවා අපි පේන්නේ නැහැ ඒ නිසා අපිට පේන කොටසක් තියෙනවා ඊට පස්සේ ඇහෙන කොටසේ ඒ වවුලට ඇහෙන දේවල් අපිට ඇහෙන්නේ නැහැ වවුලට රේඩාර් එක ඇහෙනවා උගෙන් තමයි රේඩාර් සිස්ටම් වුනේ රේඩාර් එක වැඩ කරන්නේ තරංග මේ ශබ්ද තරංග වෙනකොට ඇයට ඇහෙන්නේ නැහැ නිසා ඇහිම කොටසේ විශාල පරසෙත් පුංචි කොටසක් ගන්න බැලුවොත් බල්ලෙකුට වගේ අපිට ඉව නැහැ අලියෙකුට වගේ අපිට ඉව නැහැ සල්ලිය බල්ල වැඩ කරන්න ගොඩක් වෙලාවට ඈත ඉඳලා ඉවේ. අපිට ඒ ටිකක් තියෙනවා. ජීවන සෝද කියලා කියන හඩු ගඳ කියලා ගත්තේ ඒක අපිට දැනෙනවා. ඒක නිසා තමයි හිතෙන් ගැටි ගන්න. එහෙම නැත්තම් ඉන්න බෑ. නමුත් අර බල්ලෙකුට වගේ ගිය පාරේ අඩිය බලන්න අපිට පුළුවන් කමක් නැහැ. ඊගාට රසෙන් අල්ලන්න පුළුවන්. හොඳට දිනු කෙරුවොත් කියනවා ඕනම කෙනෙකුට තමන්ගේ ජීව හොඳම දොස්තර මහත්තයයි කියලා හොඳ මේ ආහාරය තමන්ට ගැලපෙනවා මේක නෑයි කියලා දිව තමයි දාන්නේ. නමුත් අපි කෑදරකම ඉස්සර කැටුවොත් දිව වැඩ කරන්නේ අපි ආහාරයේ දිවත් එක්ක නිතර කල්පනා වෙවි ගැටෙන නම් ගොඩක් කලා හපහපයි ඉන්නවා. හපලා ඉන්නකොට තේරෙනවා මේ ආහාර පිට සෞඛ්‍ය පිණිස යනවාද මේ ආහාර පිණිස ලෙඩ වෙනවාද කියලා. ඉතින් අපි ඒක තියෙන ටික වැඩ ගන්නෙත් නෑ. ඒ වගේම ඒකේ අරහසේ අඩුයි. කයට දැනෙන ස්පර්ශණුව බලපහම එක එක තැන්වල එක එක දේවල්. ඒ නිසා අපි දන්න මේ තරංගය ගොඩාක් දිග වුණාට කොටසයි පේන්නේ. ඉතින් ඒ නිසා අපි ගන්න හැම තීන්දුවක්ම ආංශික තොරතුරු මත ඉඳගෙන ආරම්භ තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි තව කෙනෙක් එහෙම වෙරපිටිකෙන් බල්ලා කිව්වොත් දැන් මට මේ මනුස්ස වෙන්නේ තාත්තා වගේ. බුදු වෙන්නේ ඉදුල්පතිවරයා වුණාට වෙන්නේ ස්වාමීන් වගේ කියලා අනුන්ගේ මත අහන්න අපි ඉතර කැමතිත් නෑ තමයි. ඉතින් ඒ නිසා පෙර ගත්ත මතය අරගෙන ඊයනව විනිශ්චය කරලා ලෝකෙට ගහපා දෙන්න හදනවා. නමුත් ඒ වෙනුවට ඒ පිළිබඳ තොරතුරු ගත කිරීම වැඩි කළොත් feasibility study කියලා කියන්නේ මේකට කියන්නේ ශක්්‍යතා පරීක්ෂණ කියලා. ලොකු ව්‍යාපෘති කරන්න දාලා ගොඩාක් තොරතුරු එකතු කරන එකතු කළා තමයි මේක එකතු කළා අන්තිමට ප්‍රොජෙක්ට් එකක් හදන්නේ. නමුත් එකතු වෙච්ච තොරතුරු වල නම් හදව ප්‍රොජෙක්ට් එක වැඩි කාලයක් අල්ලලා යන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ පෙන්නන්නේ අපේ හිත සතිමත් නැති නිසා, අවධානයේ මදි නිසා, ප්‍රමාද නිසා අපි දකින්නේ වෙස් බැඳගෙන නටනවා විතරයි වෙස් බඳිනවා දකින්නේ. ඒ සාමාන්‍ය විවාහයේ තියෙන තරයි වෙස් බැඳගෙන නටනවා දක්කට වෙස් බඳිනවා පෙන්වන්නේ වස්වදිනවා කියන්නේ. බුදුජානක කියන්නේ ඒ නිසා ඔබ ඔබ බඳිනවා දැක්කනම් ඒක ඉස්ලාම ඔබ ඇවිල්ලා තියෙන්නේ අංග නිරූපණය අංග අංග විස්කෙන්නීම කියලා කියන්නේ ඔය නළු නිලෙන අන්දන වැඩ පිළිවෙල. අංග නිරූපණය කියලා කියන්නේ. ඒකෙදී තමයි අපිට පේන්නේ වේදිකාවට ඇවිල්ලා රජ කෙනෙක් කරනවා. දොරටු පාලයක් කියනවා. බිදවක් කියනවා. මේ සාමාන්‍ය මිනිස්සු. මේ මිනිස්සු එනට අන්දලා ගත්තට පස්සේ එක්කෙනෙක් රජ වෙනවා, එක්කෙනෙක් බලු වෙනවා. නම් ඒ නහඬකට විතරයි. તો දෙවිදිකා විතරසෙන් බලපන් මේ අපි වගේ සිට පිරිස තමයි ඔක්කොමලා. වෙන මොකක්ද? එතකොට මේ නාටකම් බලන්න බෑ. ඒ විච්ඡන්නිය දැක්කොත් නාටකම් බලන්න බෑ. දැන් අපේ කෙනෙක් ඉන්නවා කියන්නේ කොහේ නළුවෙක් හරි නිලියක් හරි එයා ඉන්න චිත්‍රපටයක් බලුවොත් අපිට වෙන්නේ අපේ එකක්. කතාව වෙන්නේ නැහැ රසත් නැහැ නිසා. මුද්‍රඥානාංශ කියන්නේ අපි මේ වගේ අතිශය ආංශික තීන්දුව වලට අරගෙන ගහපාදෙන්ට දඟලන්නේ තීන්දුව වැරදි නිසා අංග සම්පූර්ණ නැති නිසා ඒක අංග සම්පූර්ණව බලන්න ගියොත් මේ ලෝකේ එච්චර රස විඳින දෙයක් නැහැ. ඒක නිසා ඒක හරි නීරස දෙයක් වඩපත් වෙනවා. රස විඳීම තමයි සංසාරයට බාර තණ්හාව. මේ තණ්හාව දිය වෙන්න නම් මුලමදාග තුනම බලපං. බැලුවොත් මේ ජීවිතය ඔය ගන්න ඔය හිතන තරම් ඔය මවාපෑමක් ඕකේ නැහැ. ඒ නිසා මේ ඇති හැටි දකින්න නම් අපිට තීරමක් ඇති වෙන්න ඕන අපිට මේ පේන දේ සත්‍යයෙන් පොඩි කොටසක් විතරයි. ඒක පිළිබඳව නිදර්ශනයක් කියනකොට ඔය පසුගිය සතවර්ෂයට මම හිතන ඉස්සලා හත පසුගිය සතවර්ෂන අයිසෙක් මෙයා අයින්ස්ටයින් තමයි ගොඩක් වුණු විද්‍යාඥයෙක් වෙවි ඉස්සලා අයිසෙක් නිව්ටන් හොඳම හිටපු විද්‍යාඥයෙක්. එයා අන්තිමට මේ තමන් ගැන කතා කරලා තිනවා. මගේ සම්පූර්ණ දැනුම ගත්තත් මම වැල්ලේ සෙල්ලම් කරන සිප්පිකට විතරක් අගෙන පොඩි එකෙක් විතරයි මේ ඉස්සරහින් තියෙන මොහොත ගැන මට වගේ කිමුකුත් නැහැ, දන්නේත් නැහැ මම. පිටිපස්සෙන් තියෙන ගොඩබිම ගැන මට ඇඟේ මොකොත් නැහැ. මම තාම වැල්ලේ ශ්‍රී ලංකන සිප්පි කටු දැකපු ශ්‍රී ලංකන පොඩි කෙනෙක් විතරයි කියලා. සර්වඥාන්ස කිව්වේ මොකද්ද? දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත දේව ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණය සහිත සියලු ලෝකයේ යමක් දැක්කද යමක් ඇහුවද යමක් හිතුවද සියල්ල මම දන්නවා. දැන් හිතකම්ම ඒක කියන්න පුළුවන් වෙනකම් බුදුව ප්‍රකාශ කරෙත් නැහැ. නිසා සර්වඥාන්සේ කතා කරන්නේ උණු පරාසයම දැනගෙන. අපිට කියනවා ඔබ මේ අර අත්‍රින්ද බ්ලින්කර්ස් දැම්ම වගේ ඉස්සරහට පේන්ට් එක විතරක් බලලා මහා ලොකු බරපතල පඬිස තීන්දුවට එළඹෙන්න එපා. දෙයට වටපිට දෙපැත්ත බලපන්. එසා බැලීම වැඩි කරපුවාම විනිශ්චය අඩු කරපන්. අනික එහෙම නැති කෙනා බුදුබණ දන්නේ නැති එකනා නිරීක්ෂණ අඩු කරලා විනිශ්චය වැඩි කරනවා. වැඩි කෙරුවට පස්සේ කරන ගන්න හැම දෙයකින්ම වැඩිතර දුවන්නේ නැහැ විනිශ්චයට. ඉතින් හරි වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා විපස්සනාව කියලා කියන්නේ මේ දකින්නේ ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි මේ දකින්නේ ආංශික දෙයක් විතරයි. මම අපාන්න හදන දෙයක් විතරයි. ඇත්ත දකින්න නම් අනේ ඕක නිතරතර එන එකක් වෙන්න බලන්න. බලලා ওই මට්ටමට එන්නේ ඉස්සලා කොතන ඉඳලා ආවේ කියලා බලන්න. ඕක එන්නේ ඉස්සලා කොතන ඉඳලා ආවේ කියලා බලන්න. බලහින්නකොට එකම දෙයකවත් මේ පෙන්වන්න හදන තරම් මහා ලොකු සිලිලාරයක් නැහැ. ඒ නිසා පේන දේ තී ඇත්තෙත් නැහැ ඇති දේ පේන්නේ නැහැ. ඒක සර්වඥාන්සේ ද්වේතානුපස්සන සූත්‍රයේ නැවත නැවත සඳහන් කරලා තියෙනවා. මාතකී මහණෙනි දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණය සහිත ලෝකේ යමක් ඇතයි කියලා කියනනම් ආර්යයන් වහන්සේලාට ඒක නැහැ. යමක් ආර්යයන් වහන්සේලා ඇතයි කියලා කියනනම් නිවනක් කියන එකක් මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ කියන තියෙනවා අපිට පේන්නේ බෑ කො. එහෙම නිවනක් නැහැ. අපිට පේන තියෙන මොකද්ද? කාම වස්තු. අපිට පේන තියෙන වැලියතු රූප, දශීතු සද්ද, ගන්ධ රස පහස විතරයි. ඔය නීවර නිකම් පිස්සුවක් ඕක. ඇති දෙයක් නෙවෙයි කියලා ඒගොල්ලෝ ඒක නෑ කියන නිසා සම්පූර්ණ මේක උඩයට මාර්ගිච්ච ලෝකයක් තියෙනවා. ඇත්ත දැකපු කෙනාට යමක් කියනවා නම් ඒක මේ පුතක් යනවා පේන්නේ නෑ. පුතක් යනවා මේ මහා ලෝකෝට ගන්න ලාභ සත්කාර සම්මාන දිනෝක ආර්ය විවරේ තඹේකට සලකනවා. ඉතින් මේ දෙක වෙනස් වීම සඳහා ඉස්සලාම අවශ්‍ය කරන දේ තමයි අපිට යහ දර්ශනයක් පුළුල් දැක්මක් සම්‍යක් දෘෂ්ටියක් කොහොමද පහල කරගන්නේ. අපි දකින දේ හරහා කොහොමද පහල කරගන්නේ කියන එක තමයි පසනාව. ඉතින් ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ මේක මේ මේ සූත්‍රයේ මූලික තේමාව. අපි කියව බණ ටිකක් තව අහගෙන අහගෙන යනකොට එනතර සූත්‍රයේ තවදිට විග්‍රහ කරලා බලනකොට මම හිතන්නේ තමන් ළඟ තියෙන යම් යම් භාවනා අධ්‍යක්ෂුනොත් එක්ක අවසාන කෙලවට යන්න බැරි වුණත් දෙන්න හදන මූලික පණිවිඩය sannivedana වෙයි කියලා මම හිතනවා. අපි කරන දෙවෙනි කොටස. මේ අල්වින් කෙනෙක් සෑම ෂණයක ෂණයකම ඇතිවන නැතිවන ස්කන්ධ පහක් එකතුව නිත්‍ය ලෙස සංඥාවෙන් ගෙන සත්වේ බවට ඇති කරන්නේ ඇති කරන්නේ මේ ආකාරයෙන්ම නේද? කරුණාකරන වැරදි නිවැරදිද කරන්නේ. ඇත්තටම කිය පංචස්කන්ධයේ පහම එකවර වැඩ කරන්නේ එකයි වැඩ කරන්නේ. එක එකක් හේතු වල මූට්ටු කළ තමයි පංචස්කන්ධ කියලා ගන්න වෙන්නේ. අපිට මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පහත් එක වැඩේ වැඩ කරන්නේ නැහැ. ඒ ඔක්කොම රූපස්කන්ධය කියලා ගන්න විශේෂ වේදනා තියෙනවා සංඥා වැඩ කරන්නේ. සංඥා තියෙනකොට සංස්කාර වැඩ කරන්නේ. සංස්කාර තියෙනකොට විඥාන වැඩ. ඔය වෙලාවට එකයි වැඩ කරන්නේ. නමුත් ඒ ඔක්කොම තැන් තැන් වල තියෙන පූර්තු කරුවට පස්සේ අපිට වෙන්නේ එක චිත්තක්ෂණේ පහම සිද්ධ වෙනා වගේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ නැහැ මේ මේ විදිහට වර්ධවගත්තේ නැත්තම්. මම නැවතත් කියනවා මේ පංචස්කන්ධය පංච ඉන්ද්‍රිය මේ පහම එකවර සිද්ධ වෙනවා කියන හැඟීමකින් තමයි මේ පූර්ණ මම එකේ. මොකද මේකවර කවදාකවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ එක එක වෙලාවල් වල සිද්ධ වෙනවා. චිත්තාමේ ඥානෙ, අන්වේ ඥානෙ එකතු කරුවාට පස්සේ තමයි ඒ කියන්නේ මානසික කාර්යයක් මේ ඔක්කොම එකතු කරලා අනල ඌට්ටු කරුවට පස්සේ තමයි ගෙඩියක් එකක් ඒකකයක් හැදෙන්නේ. ඉතින් ඒක වෙන් කරලා දකින්න හරි බයයි මේ ගෙඩිය. දකින්නකොටම ක්ලාන්ත වෙනවා. දකින්නකොටම බය වෙනවා. දකින්නකොටම සහලවනවා. හීන්දාඩිය දානවා. අමනේට යන්න හදනවා. එක්ක නිදා ගන්නවා. සීන්සක ටික ටික ටික ටික පෙන්ලා දෙන්න ඕනේ. එකවරකට එකයි පේන්නේ. ඒකම පිළිගන්නත් කැමති අපිට වෙන එක ගෙඩියම පේනවා කියන්නේ. gediya මුළු gediya කැමති නෑ මේක කැලරි වලින් හදපු එකක් පුරුද්දු ටිකක් පෙන්නන්න. දකින්නට කැමති නෑ. ඒක හරියට අපි කැමති නෑ මේ වතුර මොන කෝපේ කැලිලා තියෙන එකක් බව දැනගන්න. ඒක gediyak වශයෙන් තියෙන්න ඕනේ වතුර ටික බොන්න. නමුත් අපි දන්නවා මේක ටික කාලයක් පාවිච්චි කරනකොට පැලහිරි ගන්නවා. උලංගිරි යනවා. උලංගිරි ගියත් තාම කෝපේ තමයි. දසන දවසට ඔන්න අර උලංගිරි කියවදිගේ කැඩෙනවා. කැඩුණට පස්සේ කියනවා අනේ කැඩුණයි කියලා. නමුත් ඔක කැඩිලා තිබුණේ හදපු දවසේ ළම කැඩිලා තමයි තිබ්බේ. වැටිච්ච දවස් තමයි අපි දාන්නේ. ඒ නිසා දැනටත් දන්නවනේ මේක කැඩෙන එකක් කියලා. කැඩුණා කියලා මේ මහලුසු දෙයක් නෑ ඔගේ. ඒ වගේ අර මේ පුරුත්තලා ගත් එකක් නේ පුරුත්තුවක් මේකේ තියෙන කියලා දන්නවනම් ඒ පුරුත්තු ආපහු විහිලා වාත වාතයට වාතේ යනවා ඝන දේට ඝන දේ යනවා උණුසුම උණුසුම යනවා කියලා ගත්තනම් ඉතින් බැරුණයි කියලා කිව්වා. මහා ලොකු දෙයක් නෑනේ කොහොමද? පඩ වියාපෝතේජ වායු මැරෙන්නේ නෑ. ඒක තිබුණ තැන යනවා කොහොමද? ආයෙ වෙන තැනක කරච්චාම වෙන ඕල්මනක් හදනවා මේ ඕල්මන. එච්චරයි. අපිට වෙලා තියෙන්නේ මේ ඕල්මනම තියෙන්නේ. ඉන්න කාමුත් ඒකත් එක්කත් කරන්නේ. ඉතින් ඒ ටික අනලා වෙන තැනකට කරලා දැන් ලේකෝ සෙට් එකක් කරගත්තාම පොඩි උන් එක එක එක එක නිර්මාණ හදනවා. ඕක බෙමිවටර් වයිසේ පීසස් වලට කැඩනවා මිසක ස්ලෙට් එකට මොකුත් වෙන්නේ නැහැ. ආයතරයක් වෙන හැඩයකට ගහන්න පුළුවන් නේ. එච්චරයි. කර ස්වාමීන් වහන්සේ කාලයක පටන් ආනාපාන සති භාවනාව පුහුණු වෙමි. මාට මෙමගින් යම් ආකාරයක සමාධියක් ලබාගත හැකිය. යම් වෙලාවකට මේ සමාධිය දිගු වේලාවක් පවත්වාගෙන පවත්වාගත හැකිය. අනික් භාවනා ක්‍රම අතරින් කායපසනා භාවනා දෙකක් වූ අසුභ භාවනාව ධාතු මනසිකාරයක් වඩා ඇත්තේ. මෙමගින් මාහට සමාධියක් ඉක්මනට ලබා ළඟා කරගත හැකි අතර එය පවත්වා ගෙන යාමට අපහසුාවක් නැත. මෙමගින් සමාධියක් ඇති වූ විට ආනාපානය මෙනෙහි කරමි. ආනාපානයේ නැති වී යාමෙන් සෙමගින් ලේසියෙන්ම ළඟා කරගත හැකිය. මේ ක්‍රම දෙකම සැරින් සැරේ භාවිතා කිරීමට පුරුදු වී සිටිමි. මෙම ක්‍රම දෙකට දෙකම භාවිතා කළාට කමක් නැහැ. දැයි කරුණාවෙන් අපාට උපදේශ දුන මැනවි. එනම් නිවැරදි වන්නේ හා වඩා මට යෝග්‍ය වන්නේ කුමක්දයි මා තෝරාගන්නේ කෙසේද? මම හිතනවා යම් කිසි ප්‍රායෝගිකතාවයක් ඇතුව උත්සාහ කළ තියෙන හැබැයි රචනය සම්පූර්ණ නැහැ. ඔය තේරන විදිහට බලනකොට ආනාපානෙට කෙලින්ම යන්නත් පුළුවන්, අසුභ භාවනා හරහා යන්නත් පුළුවන්, නැත්නම් ධාතු මනසිකාරය යන්න පුළුවන්. ඔය ක්‍රම දෙක තුනකින් යන්න පුළුවන්කම හොඳයි ජීවිතයේ විවිධතාව මතුවෙච්චාම අවස්ථානුකූල ඕනෙකින් යන්නේක. නමුත් මේ තුනම එකයි. තා පොඩ්ඩක් හැරි ගියාට පස්සේ තුනේ කිසි වෙනසක් නැහැ. එකමයි මේ ගහේ එක එක අතු දිගේ බැසට මහකන්දට යනකොට එකමයි. ඒක නිසා කොයි එක හරි කමන්නේ ප්‍රයෝජනෙ සලකලා ඉක්මනට තමන්ගේ භාවනාවට බැස ගන්න පුළුවන් ක්‍රමී අවස්ථානුකූලව අර හැරුණු මේ මේ ස්ථානෝචිත ප්‍රඥාවට පාවිච්චි කරන්නේ. වඩා කෙටි ක්‍රමේ තමයි Taman සාර්ථකම ක්‍රමය. ඒ නිසා අපි ආනාපානිය මතු කරලා දුන්නට පොදු කපිලකට කියලා දෙනකොට පොදු අරමුණක් විදියට තම තමන්ට ඒකට ඒක ආනාපානට යන්න පුළුවන් නැත්නම් සතියට යන්න පුළුවන් නැත්නම් සමාධියට යන්න පුළුවන් කෙටි ක්‍රම අහුවෙන්නේ ගොඩක්කල් භාවිත කරනකොට අනුතරු වලට දුෂ්කරතාවලට මුහුණ දෙන වෙලාවට තමයි දුෂ්කරතාවයට මුහුණ දෙනවා දැන් බබෙක් මැරලා යනවා එහෙම නැත්නම් අම්මා මැරෙනවා එහෙම නැත්නම් ගෙට ගිනි ගන්න මොනවා හරි කලබගැනියක් වෙච්චා ඉතින් ආයෙ මුලක ඉඳලා පටන් ගන්න එපා ආමතර මේ බාධා කරන්නේ නැතුව නැත්නම් හිතන රකන ආයෙ පටන් අරගත්තොත් ඒකේ කලකලංචයක් තියෙන ලා કોઈ භාවනාවද හොඳ මොකද හොඳට සියනාල කියලා පිසිදුලා වැලිම ලෝකෙින් වෙලා මොන භාවනාවද හොඳ ගමනක් ගිහිල්ලා දාඩිය දාලා ඉන්න වෙලාව මොන භාවනාවද හොඳ බත් කෑවට පස්සේ කොයි එකද හොඳ කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ එකකින් පටන් අරගෙන හැම තැනටම යොදලා අවස්ථානුකූලව කොහොමද කරන්නේ කියලා. ඒ සාමාන්‍ය කියන කාර්යයක් ස්ටාර්ට් කරනකොට පෑන් එක නතර කරලා තියෙනවා නම් ඒ එන්ජින් එක ස්ටාර්ට් කරලා ඉතින් ෆස්ට් එකට දාලා ටිකක් දුර ගිහලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එක ටොප් එකට යනවා. පල්ලමක නතර කරලා තියෙනවා නම් එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනෙත් නෑ. සෙකන්ඩ් එකට ඉතින් දාලා අතරමම කැදලා යනවා ඉස්සරහට. දැන් ස්ටාර්ට් කරා ෆස්ට් එකට සෙකන්ඩ් එකට කිසිම ඒන්ට කරන්නත් පුළුවන්. ඉංජිනේර්ස්ලා ඕකට කැමති නෑ. නමුත් ඩ්‍රයිවර්ස්ලා කරනවා. ඉංජිනේර්ස්ලා වෙන කවදාවත් එහෙම කරන්න එපා. හන්දක් නැගෙනකොට කොහොමඩක්වත් ඉංජිනේක ස්ටාර්ට් නැත්තම් ෆස්ට් එකට දැම්මේ නැත්තම් කොහොඩක්වත් ගන්න බෑ. පල්ලේ මේක ටැන් එක තිබ්බත් වාහනේ ලෝඩ් කරලා තියෙනවා නම් ෆස්ට් එකේ ටිකක් දුර දුවන්න ඕනේ යකට කන්ද තල්ලුවක් දෙන්න. ඊට පස්සේ සෙකන්ඩ් එකේ ටිකක් දුර තියලා තර්ඩ් එක টොප් එකට යන්න. අල්ලමක තියෙද්දි බර පටවලා තියෙනවා නම් එන්ජින් එකේ බර එන්ජින් මේ වාහනේ බරෙන් එන්ජින් එක ඇදගෙන යනවා. ක්ලච් එක පුරුල්නොත් මේ මේ මොනවාද මේ බ්‍රේක් පුරුල්නොත් මේ ගියර් එක ගියොත් ස්ටාර්ට් වෙලා යනවා. ඉතින් ඒක කියන්න බෑ ඉන්ජිනේර්ස්ලාට කියන්න බෑ ඔබ ඩ්‍රයිවර්ස්ලා දන්නවා. ඉන්ජිනේර්ස්ලා අන්තිම දුර්වල ඩ්‍රයිවර්ස්ලා. මේක විතරක් මතක තියාගන්න ඉන්ජිනේර්ස්ලාට ඩ්‍රයිවිං දන්නේ. ඉතින් ඒ නිසා මේ වාහනේ පුරුදු කරලා අතගාලම දැන් තේරුම් අරගන්නේ ඉන්න සෙනගේ හැටියට ආනසතලේ හැටියට එන්ජින් එකේ හැටියට Taman දන්න විදිහට කොයි එකෙන්ද පටන් ගන්න. ඒ නිසා ටෙක්නිකල් රයිටින් මේවට ලියන්න බෑ. ටෙක්නිකල් රයිටින් හරියන්නේ නැහැ. ඒකට කරන්න බෑ. කොයි ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන්න ඕනේ. කන්දක නගිනකොට කොයි වෙලාවකද වදිනකොට වහිනකොට කොයි වෙලාවද කියලා මොන යකාටද ලියන්න පුළුවන්. ඉතින් Taman වාහනේ යන තාටි ඉග්නිෂන් ගන්න හැටියට දාලා අරගෙන යන්න ඕනේ. ඉතින් මම අර බටරටයින් පොතේට ඒක පරණ තිබුණ කාර්යයක් අලුත් වෙලිය කරලා ගත්තේ ඒ ඩ්‍රයිවර් තුන්නා. ක්ලච් එක මාරු කරා තමයි ගියර එක පාගන්න. ක්ලච් එක පාගන්න නැතුව ගියර එක කඩලා දෙන්නවා. හොඳට රේස් කරලා තුන ගමන් මොන වරද දැන් මම මේ සෙකන්ඩ් එකේ ඉනවා තර්ඩ් එකට දානවා ක්ලච් කරන්නේ හරියට ගානට යනකොට ගියර එක කඩන්න පුළුවන් වැඩි කලබලයක් නැතුව. අපි කරන්නේ ගොත් එන්ජින් එක හිටිනවා. ඔගොල්ලෝ දන්නවා ඇති පරණ සෝන බර වහනකොට ක්ලච් ඩබල් ක්ලච්. ඒකතරක් ක්ලච් එක නියුට්‍රල් එකට දාලා ටිකක් දුර දිවලා ඊගාව ඉන්ජින් එකට දාන්න. මම පුංචි කාලේ මට හොතට මතකයි ඩබල් ක්ලච් තියෙනවා මේ ලොරි වල. ඉතින් ඒ වගේ තමයි දැන් තියෙන්නේ ක්ලච් මොකුත් නැහැ ඔටෝමැටික් දැම්මට පස්සේ ස්පීඩ් එකෙම අරගෙන අරගෙන යනවා. ඒ නිසා කොයි ඉංජිනේ කොහොමද කොහොමද කරන්න කියලා එවුවා. ඒක බුදුරජාණන් වහන්සේ ඒ වගේ පුංචි දේවල් වලට අපිට හැන්දෙන් කවන්නේ නැහැ. අපිට ක්‍රමයක් කියලා දීලා තියෙනවා. මොකද යන්නේ කියලා දන්නවා කරලා කරලා කරලා. ඒ Taman ළඟ තියෙන අඩුම කඩුව වලින් එහෙම නැත්නම් ක්‍රමසහ විදි වලින් වඩාම සුදුසු ක්‍රමේ හොයා ගන්න ඕනේ. හැබැයි මේ වගේ ප්‍රශ්න අහන්නේ කොහොඳයි? මොකද ඒක සභාවම තේරුම් ගන්නවා. කවුරුත් ඇවිල්ලා මේ වගේ පුංචි විස්තර කියලා දෙන්න කවුරුත් නැහැ. ඒකට තමන් තමන්ම ට්‍රයිල් ඇන්ඩ් එක වරද්ද වරද්ද කරගෙන කරගෙන යනකොට මට මතකයි මම 84 හරි 85 හරි මට කම්පියුටර් එකක් ගෙනත් දුන්න අපේ සුද්දා. ඉහිල්ලා කිව්වා ඕනම උගලක් කරනවා කීබෝඩ් එකෙන් කම්පියුටර් කඩන්න බෑ කිව්වා. මොන කී එක ඇන්නත් කම්පියුටරට මොකුත් වෙන්න ඕන එකක් ගහපන් කිව්වා. එච්චරයි. කීබෝඩ් එක කොයි කොම්බිනේෂන් එකකම කම්පියුටර් කැඩෙන්නේ නැහැ. බුදුහාමර අපිටත් දීලා තියෙන ඒ වගේ කීබෝඩ් එකක් ඔය ඇනෑනේ ඉන්න එකයි තියෙන්නේ. ඇනෑනේ ඉන්නකොට වෙලාවක E mc2 කියලා වදින්න ඉඩ තියෙනවා. කියන්නේ බෑ. ආරියට ඒක අල්ලගත්තොත් අයින්ස්ටයින් තමයි. ඒකත් වැරද්දක් කිව්වොත් ඉතින් මැට්ටෙක් තමයි. එච්චර. මේ මේ මේ ආර්ය පරිශ්‍රණය කියන එක හරි පුළුල් පරිසරයක්. පුළුල් පරාසයක්. අපේ මනස කැමති නෑ අලුත් දේවල් කරන්න. අපි මනස කැමති ගුරුවරයෙක් ඉන්න ඕන මේකට ෆෝමියුලා එකක් ඇති මේකට ස්ථිර ක්‍රමයක් ඇති මේකට මේකෙන් යහපැත්තට ගියොත් අතපය කැඩේ කොර වෙයි අන්තභාගයේ කියලා බය නෑ මේ කීබෝඩ් එකේ කොයි තැනක හරි යන්නලා බලන්න තියන්නම වැලි එහෙම නැත්නම් ඒක ඔක්කොම ආර්ය පරිශ්‍රණයට යන්නේ මේ පරිශ්‍රණයට බැහැගත්තත් ලොකු පිනක් දැසට පස්සේ හරියට ක්‍රමශාවිදී හම්බ වෙනවා ඉතින් උගෝදෙනෙක් හිතනවා මේක මේ කිලිම ගුරුවරයාගෙන් ගන්න ඕනේ නැත්නම් පොතක වෙයි රහස් පොතක ලියලා ඇති කියලා මොකක්වත් නැහැ. එචේ පරිශෙන් ටික කරන්න පරිශෙන් ටික කරනකම් අත්‍යවශ්‍ය කරුණු ටිකක් තියෙනවා සීලක පිටන්න ශ්‍රද්ධාව තියාගන්න ලෑස්තිලා යන්න. මම මේ වැඩේ කරලා කරතොත් මම ගෙවන්න ලෑස්ති. එහෙම නැතුව හරියටම කරන්න හදන මනුස්සය කියලා කියන කවදාකවත් අලුත් දෙයක් කරන්න. ඒ නිසා අපි ශ්‍රද්ධාව සීලය සහ සූදානම් ශරීරය කියලා කියන්නේ ලෑස්තිලා යන කතිය තියෙනවා නම් මේක නිකන් විනෝදාංශයක් විතරයි. හොඳයි යනවා ඊළඟ. සාමාන්‍යයෙන් මේ ඉගෙන පොඩි ප්‍රශ්නයක් මට තියෙනවා දැන් තමන් දැන් සංකල්ප භාවනා තියෙනවා ඒ කර්මණක් වශයෙන් කරන භාවනා තියෙනවා දැන් ආනාපාන සතිය ඉගෙනම කරගෙන යන කෙනෙකුට දැන් ඔය කියන විදිහට තමන්ගේ අත්දැකීම වෙනස් වෙනවා නේ වෙන භාවනාවට ගියා. ඒ කියන්නේ භාවනාව ඉතින් නිතර වෙනස් කරන්න ගියාම මේ ගමන යන්න අමාරු වෙනවා. නෑ වෙනස් කරන්න කියන්නේ වෙනස් කරයි කියලා හානි වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. වෙනස් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ මොකද සර්වඥාන්සේ ඔච්චර පින් කළා මුල් අවුරුදු 6ක්ම පිස්සු කෙලියන්නේ. දුෂ්කර ක්‍රියා කරන්නේ. ඒ එතකොට දැන් උදාහරණයක් වශයෙන් මම ආනාපානසතිය කරගෙන යනවා. ඉතින් ඊට පස්සේ තවක් කවුරුහරි භවනාවක් කිව්වම ඒකත් කරනවා. ඒක කියන එක නාතේ නෙමෙයි මොක කරනවා අත්‍යත්‍ය වගකීම තියෙන්නේ. දැන් මේ කැම જાති තිබුණාට ඇටෝම් මේසෙකට ගිහිල්ලා කැම જાති තිබුණාට කාලා හරියන්නේ නැහැ. තමන්ට ජීවැඩියාව නම් ඇටෝම් මේසෙ අද මිනිහට බැලලා වැඩක් තියෙනවා කාලා ඇවිල්ලා වැනි රස දේවා. මේ අක්ෂ ඔක්කොම දාලා තිබුණා මම වැනි රහ ගාවා මට ජීවැඩියාව තුනයි. තමන් දැනගන්නකොට මට මේක ගැලපෙන්නේ නැහැ. ඒත් තමන්ට තියෙනවා නම් මේ අපි කිව්වොත් කියන්නේ කොලෙස්ටරෝල් තියෙනවා කියන්නේ. ඉතින් කොලෙස්ටරෝල් තියෙන මිනිස්සයා ඉතින් ගෙදරදී හම්බෙන්නේ නැහැ තෙල් කෑම. ඇත්තෝ මේසෙට ගිහලා පුළුවන් තරම් කාලා වෙලිලා ලෙඩ වෙලා. මේසේ අරපියා කාට කියනවා මී යකා කිසිම අනුකම්පාවක් කරන්න බෑ නැහැ. ගෙදර ගෑනිත් පයින් මේ වර්ෂත් පයින්. බුදුහාමර කියන්නේ පාන ගන්න එක නාගේ වගේ. උගලක චෝදානමක් තියෙනවනේ මම හිතුවක් කරනවා. කරන මේකේ දඬුවම මම විදිහට ලෑස්තිද? බුදුහාමර අපිට අයිති වගේ නතර කරනවා. කරලි වල දඬුවම් වැරද්ද වෙනකොට අඬහව ගන්නවා ඉතින් එයා හොඳ පරිචකෙක් නෙවෙයි. ඒ නිසා මේ ලෝකේ කියලා කියන්නේ ඇත්තෝ මේෂයක්. එහෙම නැත්නම් පොෆේඩ ඇට්ටෝ. කණවෙනි යතේ තියෙන රාපිඩි ඇට්ටෝ ගෙදර ගියා වගේ කන්න පටන් ගත්තොත් ඉතින් අමාරුයි. එහෙම බෑ. ඊටත් අපි මෙතෙක් කාලා තියෙනවානේ. කාලා තියෙන කෙනා දන්න මේ මේකම හොඳයි ගැලපෙනවායි කියලා ඒ ඒ තමන්ගේ අත්දැකීමමයි කාලාම සූත්‍රයේ සරුවචන්සේ කෙලින්ම දුන්නේ. ඉතින් ඒ අර එකක් කියනවා මෙයා එකක් කියනවා කොහොමද සෝන්ට අපි කරන්නේ? මේක සාධාරණ මේ චෝදනාව සාධාරණයි. ඔක්කොම සම්පූර්ණ මතවාදී බිම කරලා බිම කියලා මතනේ හොඹට හොඳ නරක දෙක තේරෙනවා. ඔව් අපට නරක තේරෙනවා. මොකද වෙන්නේ මේ ඔබ මැරෙන්න කැමති නැත්නම් ඔහොත් මරන්නේ හොඳ. හොඳ නෑ. ඔච්චර තමයි මට කියන්නේ. ඔබ ආසාවෙන් නම් කරොත් බලජගතියි. ඕක නැති උනට කැමති නැත්තම්. ඔබ තව කෙනෙක් එක්ක හොරකම් කරනකොට ඒ වංශ කැමති නෑ. එච්චරයි. ඔබ මෙච්චර ආදාය රැකගෙන මේ කාම වස්තු ටික කවුරු හරි දූෂණය කරනවා දකින්න ඔබ කැමති නෑ. නෑ ඔබ ගිහිල්ලා කාගෙන් කාම වස්තු දූෂණය කරනකොට ඒ මනුස්සයාට මොකද වෙයි? කැමැත්තක් වෙන්නේ නෑ. ඔච්චරම හරි කියන්නේ. ඉතින්ල කාලාමෙන් අතරම කාලාමෙන් ගෝ කියන දීලා අපේ පුදුජනාතික තියෙන ලොකෝම මොකද්ද කියන්නේ මේ charter for free decision free thinking කියලා. ඒ නිසා වගේ කියන්න ඕන ගන්න කෙනා. දෙන කෙනාට ඒවා කියමක් නැහැ. මොකක්ද තියෙනවා ලෝකේ නරකක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා කලකට කලකට සිට භාවනා ප්‍රගුණ කරමින් සිටිමි. මට සිත විසිරී නොගොස් බොහෝ විට ඒකාග්‍රතාවයෙන් තබාගත හැකියි. අද භාවනාව ප්‍රයකාමාරක් පමණ කරගෙන කරන අතරදී මගේ තරුණ අවධිය පෙන්වීම කරමින් අලංකාරව සැරසී සිටි අතර ටිකින් ටික වයසට ගොස් 60 ලක්ෂ පමණක් ඉතිරි තිබුණ ඉතිරි යනනි මේ කාටත් පොදු 60 ලක්ෂ නේද සිටුනි අනිත් මෙහි කළා ඊළඟ පෙරේදී නැවත ආරම්භයේදී මේ මූලික භාවනාව වැඩිම හොඳද සදාතු ඇත්තටම මේක හිත සාමාන්‍යව භාවනා මේවා කියන්නේ ගියා මොකද එනේ කල්පනා කරන නිසා හොඳ නැහැ කියන්නේ නමුත් කියනවා යම් කිසි වෙලාවක මුලැමැදාගත් තුන බලන්න ගිය වෙලාවේ පුදුමාකාර සීමා කැඩී යාමක් සිද්ධ වෙනවා කාලය කියන අතීත අනාගත වර්තමාන කියන සීමා තුනටම දැන් වර්තමානයේ පවත්න්නේ ඒ හිත අනිවාර්යයෙන්ම දෙක පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන හිත පැවැත්වුවා ඒක මුළු ලෝක පුරාම පැතිරෙනවා. මම කියන එක පැවැත්වුවාට මුළු මානව වර්ගයට පෙන්ජිලා යනවා. ඒක සීමාව කැඩිලා මම දැන් මෙතන කියන එක සම්පූර්ණ නිකම් සම්පූර්ණ අංග සම්පූර්ණ යන්නේ ප්‍රථම වතාවට කැඩී පිටියාවක්. ඒතොත් අතීතයට යෑමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සංසන්දනාත්මක පස්සෙන් පස්සට යනවා රිග්‍රෙෂන් එක. ඉස්සරහට ප්‍රොජෙක්ෂන් එකකුත් යනවා. ඒ වගේම වෙන තැන්වල මේ දේ වෙන්නේ මේ තමයි තමයි කියන එකත් තියෙනවා. මේ ළඟ ඉන්න කට්ටිය භාවනා නොකරුවත් ඒගොල්ලන්ටත් මේක තමයි වෙන්නේ කියලා ඒක සම්මසනේ කියලා කියන වෙලාවේදී මේ වගේ තමන්ගේ අතීතේ ළඟ ඉන්න කෙනෙක්ගේ අතීතේ පේනවලු මේක ඇත්තද බොරුද කියන්න බෑ. ඒකට සාතිකයක් නැහැ. ඉතින් මේ එක දවසක හම්බෙච්ච පුංචි දෙයක් විතරයි. අනිත් දවසෙත් කරන්නේ. අනිත් දවසෙත් කරන්නේ. යම් සත්‍යක් මේකේ තියෙනවා නම් එකම දේ නැවත නැවත පෙන්වීම තමයි බුදුහාමුදුරු පිළිගත්ත එකම ක්‍රම. යමක් සත්‍ය නම් එක සැරේ අල්ලන්නේපා. ඒකම නැවත නැවත වෙන්න දෙන්න. ආයෙත් මුලින්දල පටන් ගන්න. ඒකම නැවත නැවත එනවා නම් ඒකේ මෙසේජ් එකක් තියෙනවා. මෙසේ ඒකේ මිෂන් එකක් තියෙනවා. එක සැරේ ඇවිල්ලා නැදී මොනම දෙයක්වත් කරන්න බෑ. ඉතින් නිසා මේක 50 සත්‍ය ඔක පේන්න පටන් අරගනි. නමුත් තමන් කරන්න පුළුවන් තරම් හිත වර්තමානයේ පවත්වන එක විතරයි. හිත හොඳට අරමුණට යාළු වෙනකොට, හොඳට භාවනා සිද්ධි වෙනකොට, හොඳට ඒකාග්‍ර වෙනකොට, ඒකෝදි වෙනකොට මේ කාලයේ අතීතය සහ අනාගතයට දෙපැත්තට විහිදී යෑම සිද්ධ වෙනවා. එක එකනා යුතික මට්ටම් වල සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කොයි දේ වුණත් අනිත් දවසේ පටන් ගන්නකොට ඒ තනින් නෙමෙයි පටන් ගන්නෙ ආයෙ බින්දුවෙන් පටන් ගන්න. ආ ආධුනිකෙක් වගේ පටන් ගන්න. හදේ ඉපදිච්ච කෙනෙක්ගේ පටන් ගන්න. එතකොට අපෙන් නෑ අත්දැකීම් වලට කැදර ගන්න බැහැ. අපි කරන්නේ නැහැ මුලින්දලා කැමැති අත්දැකීමක් දිහාට භවනා යන්න ගන්න තමයි පුළුවන් තරම් හිත වර්තමානයේ පාත්තන එක තමයි කරන්නේ. Swami Rasa this is in English. Uh, this question, uh, at times when I sit down to meditate, I feel my mind becomes still immediately and, and then I feel emptiness. and some kind of inner peace and rising mind. I am able to stay in this state for a long time. I have been experiencing this for some time, but I am not noticing further progress. What should I do at this stage? Please advise So whenever uh, someone comes to that kind of uh, inner peace, one has to develop up to the point that must be his or her second nature. I must feel that is my real home. So therefore, maximize as much as possible. More and more you are frequenting, you can get the point where it break off and the mind go back to the senses, go back to the uh, natural sensuous impingement. So this break-even point is quite a messenger. Whenever you go there, you dwell there, and when and where it is dissolving off, and again sounds comes in, pains, thoughts, rational thinking, everything happen, to be mindful at that moment as to what is the uh, distraction appearing. That indicates kind of a symptom, kind of a indication as to who am I. Increase as much as possible your time and each and every every time when you are coming out of that, be aware what make you disturb come, to come out. And that is a kind of a hint for you to think about. That means towards the end of your this peaceful state, the distraction whenever happens, unless otherwise you are advised, you develop hatred to that distraction. That must not be the case. You must understand that peacefulness is uh, comparative, relative to the distracted mind, disturbed mind. So end of the peacefulness is the distraction. End of the distraction is the peacefulness. So that is what we call relativity. So we must understand, we must develop a equipoise mind, equanimous mind, as to this still mind as well as distract mind are both two facets of the same mind. But if you are going to appreciate that peaceful and calm is better, and the distraction mind is bad, that means you have almost uh, inherited this uh, dislikeness, irritation, hatred to that distraction. That means mind is not developing. So those who have not experienced this peaceful mind, they have no way to experiment it. They have no way to discipline the mind. They have no way to restrain the mind. So this is the crux. When and where the peace is going to stop, distractions going to come, there you must be very attentive, go prepared. Peacefulness never lasts ever. going to distract. So whenever distraction happens, don't let mind to entertain hatred, dislike, irritation. And if it is happening, be aware of it and see what is the coming down, come and knock on your door, and that indicates what is what is to be, what is the next to happen. And if you are sharp enough, and if you are patient enough, if you are prepared enough, uh, soon you get out of that peaceful state. If you are to recognize what makes you awaken, what you, I mean, break your uh, peace, <laughs> and that must be your next object of meditation. Dwell upon this contemplate on that same thing, immediately you can go back to the peace by contemplating on that particular object. That may be your primary object or not. Never mind. This is the way you are going to get two peaceful states in one sitting. If you are going distracted, if you are getting agitated, but you happen is you get up and go, blaming the distraction. And that is not the way to maturity was expected the peacefulness is there, destruction is there. We don't have a liking for this peacefulness and disliking for these distractions. If that is the case, that you have to understand that the maturity of your mind, polarized mind, or choosing mind, you have to develop choicelessness and take whatever the distracting object, contemplate upon it. Whether it is the primary object or not, you will find once you develop that, so that will be your next indicator or next object to lead you again to the peace. But mind you, that peace also to be disturbed. When it is disturbed, that very object, that very disturbing thing will be your object for meditation. Ultimately, you will see, each time you are going to peace, going to experience the peacefulness, definitely you are going to end up with the disturbance Each time you are going to experience this distraction, you are going to end up with that peacefulness. They are reciprocal each other. That is the way only you can understand both are two sides of the same coin. ගරු ස්වාමීන් වහන්සේ ශාරීරික වේදනාව ඉන්නේ දිගටම සතියට හසු කරගන්නේ කෙසේද? මම මූල කර්මස්ථානයේ ලෙස උදරේ ප්‍රයිසිං ෆෝන් ඇන් ෆෝනින් එත අවධානය යොමු කළෙමි. එය තවදුරටත් පැහැදිලිව දකි. දකින්නේ යයි සිටිනි. මුල මැද අග ප්‍රසභාවයේ සැහැල්ලු ස්වභාවයේ දකිමි. මෙසේ ප්‍රයක් පමණ යන විට ප්‍රමුඛ කුටුවහා ශරීරයේ ගැටෙන කොටස් වේදනාව ඇති වේ. එය ක්‍රමයෙන් වැඩි වේ. කුෂ්ම කුෂ්ම වලට වඩා එය ප්‍රමුඛව මෙසේ දැනෙන විට එයට සතිය මයින්ඩ්ෆුල්නස් යොමු කරන්න. එවිට වේදනාවේ ස්වභාවය characteristic දකිමි. burning, poking, piercing ආදී තව ටික වෙලාවකදී වේදනාව තව තවත් දැඩි වේ. එවිට බොහෝ කර්මස්ථානීය ආචාරවරු ඉරියව් මාරු කරන ලෙස උපදෙස් දෙයි. නමුත් එසේ නොකර විකටම වේදනාවේ සතිය පිටුවා පිටුවුවත් කුමක් සිදු වේද? ඒ වඩා ප්‍රතිඵලදායකද? මේකදී අපිට මේ කියන තොරතුරු වලින් පැතිකඩවල් දෙක තුනක් මතු කරගන්න පුළුවන්. එකක් තමයි මේ වේදනාව මේ වගේ නිතර ඇසුරු කරන එකක් නම් තමගේ මූල කර්මත්තානියත් එක්ක වේදනාව තියෙද්දි වේදනාව ගණන් නොගෙන මූල කර්මස්ථානේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන එක එක පැත්තක්. එදින වේදනාව මෙනෙහි කරමින් කලබල වෙන්නේ නැතුව වේදනාව තිබිච්චාවයි දැරිය හැකිනම් ඉවසිය හැකිනම් වේදනාව තියෙද්දි මූල කර්මස්ථානේ තියා බලා සිටීම වේදනා බාධාවක් නැතුව මූල කර්මස්ථාන තියා බලා සිටීමට වැඩිය දක්ෂ දෙයක්. තම නැවතත් කියනවා මූල කර්මස්ථානයේ පිහිටන සතිය බාධාවක් නැති වෙලාවේ තියෙන සතියට වැඩිය බාධාවක් වේදනාවක් තියෙද්දිත් මූල කර්මත්තන සතිය පිටවන්න පුළුවන් නම් ඒ සතිය බොහොම දක්ෂයි. එහෙම කරගෙන යනකොට තමයි තේරෙනවා ගොඩක් වේදනා තත්ත්ව තියෙනවා ඉවසි හැකි නමුත් කම්බිය විසින්න වගේ මූල කර්මත්තන යන්න පුළුවන්. දෙක ඔන්න තැනකට ගියාට පස්සේ මූල කර්මත්තන යටපත් කරගෙන කලාපෙලාගෙන වේදනාව වෙනවා. එතකොට අපි මූල කර්මත්තානේ පැත්තක දාලා වේදනාවම අරමුණු කරගෙන ඉන්නවා. එහෙම අරමුණු කරගෙන ඉන්නකොටත් තමයි දැනගන්න පුළුවන් වෙනදාට වඩා වේදනාව දිගේ ඉරියව් මාරු නොකර කොච්චර ඉවසන්න පුළුවන් ගතියක් තියෙනවද? ඒකේ ඉන්නේ ඉන්නේ වැඩෙනවා කියන්නේ. ඉතල පුංචි බයකට ඉරියව් වෙනස් කරනවා නැත්නම් දමල කාලය යන්න වෙයි කියලා හිතනවා. දැන් එහෙම වෙන්නේ නැතුව මේවා කිටි කිටි ගාටි, පුපුරු ගාටි, වේදනාව දැනෙද්දිත් මම දැන් වෙනස් කරනවා. කපොට්ටික වෙනස් කරනවා මේක අන්තිමට මම බලන්න ඕනේ කියලා. ඒ වේදනාව බලාන්තිමේ ගතිය වැඩි වෙනවනම් ඒත් එක්කම අපේ ප්‍රතිශක්තිය වැඩි වීමක්, ඉවසාදරා සිටීමේ ශක්තිය වැඩි වීමක් සිදු වෙනවා. ඊට පස්සේ දැන් අපි අද්දන් දෙවනි මට්ටම. ඒකත් අපිට බලා ගන්න පුළුවන් ඉන්දෙන් දෙන්න මේකේ අතුරු බාධාවක් වේදනාවක් සද්දයක් හිතවිලක් ආවම කොච්චරක් යත් එක වැඩ කරන්න පුළුවන්ද? එයා ඇවිල්ලා නොදැනිය හැකි මට්ටමකටපත් වෙන්න ඉස්සෙල්ලා වේදනාවත් එක්ක ඇසුරු කිරීම මේක තමයි වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන අවස්ථාව. ඊට පස්සේ අපි තීතු කරනවා පරාදී පිළිගන්න වේදනාව ප්‍රකටයි. දැන් අපි ඉරියව මාරු කරන්න තීන්දුවක් ගන්නවා. ඒ කියන්නේ අපි එතකට හුඟක් මෙයත් එක්ක උරුට්ටු වෙලා හැප්පිලා බලන්නේ. ඊට පස්සේ අපි ඉරියව්ව මාරු කරනවා. ඉරියව්ව මාරු කරන වෙලාවේදී අපි ඇඟෙන් කතා කරලා අහන්නෝනේ මේ පරියන්කේ කඩා ගන්න නැතුව. මෙහෙම ඉඳනම් කොයි වෙනසද දැන් කරන්නේ? අරිබරි කියනවාද කකුලක් දිගාරිනවද නැත්නම් කොට්ටේ සකස් මොනවා හරි කියන ඊට පස්සේ ඒක විනිශ්චය කරලා ඒ කරන වෙනස කරන්න කියන යෝගාවචරයක් වාගේ නැවතිලි ඊට පස්සේ ඒක තද බල රවක දැම්ම කඩලා හිටියා වගේ අර වේදනාව අර ඉරියව මාරු කරනත් එක්කම නැති වෙලා යනවනේ ඒකට අපි විරාමනා කරන්නේ නැති කරාට පස්සේ විවේකීව කකුල දික් කරාට පස්සේ කොච්චර ඉක්මනකින් නැවත මූල කර්මත්තන්න ගේන්න පුළුවන්ද කියන එක තවත් අසරණ. මේ මෙතන වේදනාවේ සැහැල්ලුව ඇති වුණා. බර නිදහස් වුණා. ඊට පස්සේ මූල කර්මත්තාන ගෙනල්ලා ගන්න පුළුවන් නම් එතකොට දැනගන්න පුළුවන් කකුල වෙනස් කරපු එකට විනාඩියක් විතර ගියා. මොකද ඒ විනාඩිය වාසිය නිසා විනාඩි 5ක් විතර දැන් ආයෙ නැවත මූල කර්මත්තන ඉන්න පුළුවන්. අනේ ඒ ප්‍රොපෝෂන් එකත් වැඩි වෙනවනම් එතකොට තවත් අපි තා ටිකක් කියලා ගියාම ආයෙත් ওই වේදනාව වෙනවා. ඒ වේදනාවම ආයෙසරයක් අර වගේ කොම්ප්‍රොමයිස් එකක් ගන්නවා. විනාශ කරනවා. විනාශ කරන්නේ හොඳටම විනාශ කරන්න අවශ්‍යතාවය දැනගෙන වේදනාව දැනගෙන නැවතිල විනාශ කළා ආයෙ කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. අන්නේ විදිහට මේ වේදනාවත් එක්ක හෙට්ටු කර කර කරන්න කරන්න කරන්න කරන්න වේදනාවක් තියෙන බය උබස් බය නැති වෙලා ඒකේ තියෙන තමලක තියෙන උපක්‍රම ක්‍රියාත්මක කරන්න කරන්න තමයි තේරෙනවා මේ වගේ භාවනා කරන්න කරන්න වේදනාව පටන් ගන්න මට්ටම කල් යනවා වේදනාවත් එක්ක ඉන්න පුළුවන් කාලය කල් යනවා දැරීමේ ශක්තිය කල් යනවා මේ හැම දෙයකදීම හැම එකකින්ම තමන්ගේ ස්නායු පද්ධතියයි ලෙඩ රෝගයකට මුහුණ දීමේ ශක්තියයි අෂ්ටලෝක ධර්මේ කම්පා වීමක් නොවේ ඉන්න පුළුවන් ශක්තිය වර්ධනය සිද්ධ වෙනවා. ඒ නැත්තම් අර ඉස්සර පුංචි පටු තීරයක සතුට හොයපු අපි අපේ තීරේ පළල් වෙනවා. ඒ වුණා ඉඩ පරාසයක් හම්බ වෙනවා. මේ ඇතුළත කොහේ වුණත් අපිට ඉන්න පුළුවන්. මේක ඉවර පළවෙනි ප්‍රශ්නේ අහන ඉවර කරන්න. ඉවර කරන්න බෑ මේ ජීවිතේ. වැඩි කරන්න විතරයි පුළුවන්. හැම වේදනාවක් ඉවසන්න පුළුවන් කියන ගතියක් ඇත්තේ ඉතින් ඒකට නිකන් නිදර්ශනයක් කියනවා. ඒ කියන්නේ මේ විශ්වාසය ඇති කරගන්න. අපි මේ ලෝකේ මේ ජීවිතේ මේ සමාජ වන්දනේ ලංකාව වගේ රටක මේ පුරුෂයානේ ප්‍රධාන කලහරණේ පුරුෂ ප්‍රධාන සමාජනේ අපි දීන්නේ හැමදේම පුරුෂයා තමයි ඔක්කොම කරන්නේ කියලා. නමුත් පුරුෂයාට අභියෝගයක් කරනවා ස්ත්‍රියාවක් ප්‍රසූත වේදනාවේ විඳින දුක පුරුෂයෙකුට විඳින්න බෑ කියලා. ස්ත්‍රියා ප්‍රසූත වේදනාවේ විඳින දුක එකවර 60000ක් කඩන වේදනාව කියලා ගණන් කරලා තියෙනවා මම දන්නේ කොහොමද ක්‍රමී කියලා. මේ ඇටයක් කරනකොට තියෙන වේදනාව වගේ 17 ගුණයක් තියෙනවා කියලා ප්‍රසූත වේදනාව. ඉතින් මේ භාවනාවේ එච්චරින් නෑ. ඉතින් <laughs> අපේ මේ කවුද මේ බුක්තිල කාවිනේ කවුද යව රාහුල හාමුදුරුවෝ දක්ෂ කල්කාරයා. එහාවල කියලා තියෙනවා දරුවා දරුවන් වැඩිීමේ ගෑණියෙකුට තෘප්තියකුත් නැහැ කියලා. සිංහල ගෑණියෙකුට ගෙදෙට කොච්චර මැටි වලන් ගත්තත් මදිද. දරුවෝ කී දෙනෙක් වැදුවත් මදිද. ඉතින් ඒකෙන් ටිකක් අරගෙන මේ භාවනාවට දාන එකයි තියෙන්නේ. ඒ ඉංග්‍රීසියේ ශක්තිය ටිකක් දාන්න ඒක පුරුෂයෝ පටන් ගන්නකොටම පරාදයි. පුරුෂින්ගේ විශ්ීමේ ශක්තියක් නැහැ. එයාට කැත්තෙන් පොල්ලෙන් තමයි වැඩ කරන්නේ. <laughs> ස්ත්‍රියවගේ තියෙනවා. ඉතින් අපි කරන්න තියෙන මේක තේරුම් අරගන්න ඕනේ. අපි මොකේට තමයි ඉල්ල වෙලා තියෙන්නේ. අපි මේ ඉවසීමේ ශක්තිය, දැරීමේ ශක්තිය මේක යන්ත්‍රයේ තියෙනවා. අපි වැඩ කරන්නේ නැත්තේ මාන්නකාරකම නිසා, තණ්හාව නිසා, මම ආයේ හැංගීම නිසා. මොකද මේ සර්වඥාන්සේ කෙරේ තියෙන සත්‍තාවෙන් එහෙම නැත්තම් ලෑස්තිලා යන ගමනේ අපි හිතාන යනවා නෑ බුදුජානනාංශයේ දුෂ්කර ක්‍රියා කරේ මෙහෙමයි. අපේ પરම්පරාව අවුරුදු 2600ක් පරණයි. ඒ ඔක්කොමලා මේ අපිට වගේ පහසුකම් කියලා වාහන කරපයි නෙවෙයි. මුද්දටම මතක තියාගන්න අපි යති බලනකොට ඒ සියලු දෙනාගම කිනේ ආනිසංස වරපුත් වෙච්ච නැත්තේ. ඒ කිසිම කෙනෙකුට මේ තියෙන වාතාවරණ තිබුණේ නැහැ. කිසි කෙනෙක් කෙන්දිරි ගෑවයි කියලා පොතකෝ තියලා තියෙනවා. ඇඬුවා කෙන්දිරි ගෑවයි කියලා නැහැ. කෙන්දිරි ගෑව ඇඬුවා තියෙන්නේ පෙරදිච්ච කට්ටිය. භාවනා කරගන්න බැරි කට්ටිය බැරිකම් නැතිකම් කියලා තියෙනවා. දිනුන වෙච්ච කට්ටිය කවදාකවත් වචනයක්වත් කියලා නැහැ. ඒවල ආදර්ශයක් ඉතුරු කරලා තියෙනවා. අපි භාවනා කරනකොට ඒක බොහොම දුෂ්කරතාවයක් තිබුණේ නැහැ. නමුත් අපි උඹලා අතරපත් කරලා තියෙන මේ බබා දැන් බලාගෙන ඉන්න. මැරෙන්න දෙන්න එපා. ඊගා પરම්පරාවට දීපල්ලා. ඒ නිසා චරිසුතු ලියන්න එපා පොත්වල. පුළුවන් හැකි හැකි ඇති සංඥා විතරක් ගන්න. ඉතින් ඒකට තියෙන එකම මීම තමයි අපි මේ වේදනාව વિશે දක්වන විචාරය. ඒකට සූදානම් ශරීරය තමයි කායනුපස්සන කියන්නේ. කායනුපස්සන හොඳට සන්නහය වැඳගත්තා නම් වේදනාමච යුද්ධයට අපිට යන්න පුළුවන්. ඒ සන්නහය නැතුව ගියොත් වෙන හිතයි වෙන්නේ. සමුදවට සතිය ඇති කරගන්න ඇති කරලා මේ කය කියලා කියන්නේ සතිපත්තහණයක් වෙනවා භාවනා ආරම්භකුත් වෙනවා. එතකොට මේ කය රූපාලංකාරයට හෝ වැඩ කරන දඹකරයක් වශයෙන් හෝ අනු අපි වේන්න වශයෙන් හෝ පාවිච්චි කරනවා වෙනකොට කාය කායනුපස්සී විහෙරති කියලා කියන්නේ ඊගාට එන තියෙන වේදනාවට මොනදන ප්‍රදේශය තමයි. ඒ නිසා ඒකට දරා සිටීමේ ශක්තිය එන්නේ මොනම විදියකින්වත් බාහිර සාධකෙන් නෙවෙයි අදට පුළුවන් තරම් දරනවා ඒකල හෙටටත් කොහොම දරාගෙන ඉන්නකොට ඉන්නකොට Tamanටම නොදැනි ඒ දැනීමේ දැරීමේ ශක්තිය වැඩි වෙනකොට කම්ෆර්ට් සෝන් එක ලොකු වෙනවා කම්ෆර්ට් සෝන් කියලා කරන තමන්ට සුවපහසු ප්‍රදේශයේ හරීම පටුයි නොදියුණු මනසට. භාවිත කර භාවනා කරපු නැති කෙනාට පොඩි දෙයක් කිනොට වසලගේ මැස්ස යන්න බෑ කේන්තිය. භාවනා කරපේ කාටි කලච්චාවක්. ඉන්නේ ඉන්නේ ලොකෝ පරාසයක බුදුජානක සඳහන් කරන්නේ සීත උෂ්ණ දෙක විසීමේ ශක්තිය තියෙනවා. බඩගිනි දුක ඉවසීමේ ශක්තිය තියෙනවා. මැසි මදුරු වදුරු වැසි සුලං ඉවසීමේ ශක්තිය වැඩි කරන්න වැඩි කරන්න තමයි භාවනා ජීවිතය. ඒ නිසා මේ හැම එන බාධාවකම තමන්ට පේනවා මම කොතනදීද මම ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නෙ. කොතනදී තමයි දරා කියා ගන්න බැරි වෙන්නේ. අන්න ඒ අතරමැද සීමාව තමයි අපේ භාවනා ශාස්ත්‍රය වෙන්නේ. ඒ නිසා අපි දෙන්නේ සම නැහැ. මේ මේ සාකරේ දෙන්නේ සම නැහැ. අපි එක එකනා කරගෙන කරගෙන ආපු වැඩවල හැටියට. හැබැයි අපි දැනගෙන හිටියත් නොදැනගෙන හිටියත් භාවනා කරන හැම චිත්තක්ෂණයකම මේ පරාසය වැඩි වීම සිදු වෙනවාමයි. ඒ වගේම සරුවත්යන්සේ සඳහන් කරන තමයි කොච්චර ඒකේ දිනු වෙනවද කියලා ඒ දිනු වෙනකන් දෙන්නේ තේරෙන්නෙම නෑමයි කියනවා. ඒ වගේම කියන තේරුණ නැතුවට ප්‍රශ්නයක් නෑ භාවනා කරන බලයන් යනකොට මේක කාලයක් යනවා ලොකු දිනුවක් ඇති. ඒකා වේතනාවෙන් තමයි අපි තේරුම් අරගන්නේ ඉන්නවා. මේ දරා සිටීමෙන් තමයි අපි තේරුම් අරගන්නේ කොච්චරක් දිනුකමක් තියෙනවද කියලා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා සති භාවනාවේ මුල් අවස්ථාවේ සිටම සුලං ගැල්ල දැකීම නාසිකාග්‍රේ ඇතුළතින් කොහොමදක්සේ දැනීමට පටන් ගනී. මේ වම් පැත්තේ වැඩිපුර දැනීමට දකුණු පැත්තේ සියුම් ලෙස දැනීමට මුලදී සිදුවේ. ක්‍රමයෙන් සුලං ගැල්ල වැඩිවීම ආශ්වාස ප්‍රාශ්වාසයේ කෙටිවීමක් දැනේ. එය නොදෙනී නොදෙනීමේ අවස්ථාවකට පැමිණේ. ඔබ වහන්සේ ඊයේ විස්තර කළ අන්දමට දැන් නිතර නිතර කිරීමට උපදෙස් දුනි. බහුල් බහුලීකරයේ කොතරම් වියුතුද යන්න පහදා දෙන්න. දෙන්නේ ඉස්ලාම අපිට දැනගන්න ඕනේ භාවනා කරනකොට නොඩක පදන් වෙලා මේ ආස්වාසේ කෝ ප්‍රස්වාසේ කෝ ආස්වාද ප්‍රස්වාසේ මුළු පරාසය බින්දට වඩා එන්න එන්න පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ මේකේ දියුණුවක් තියෙනවා කියලා. එහෙම කරගෙන යන ගියාට පස්සේ වෙනද නොදනිච්ච දේවල් දැන් දෙන්න පටන් අර ගන්නවා. එතකොට සතියේ සංවේදී බව වැඩි වෙනවා. ඒතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා සූදානම් වෙච්ච නිසා සතිය දියුණු නිසා වෙනද නොදෙනිච්ච මුල දැන් පේනවා. ඊට පස්සේ ගෙවීම දිහා බලනකොට අපි ගත්තොත් ආශි ප්‍රසවාසී අන්තිමට කිවෙනකම් වෙනදට වඩා බලන්න පුළුවන්. හැබැයි තේරෙනවා තව කොටසක් පේන්නේ නැහැ ඒතර දන්නා තව ඉස්සරහට මේක කරලා කරලා කරලා මේක දිගටම කරගෙන යන එක තමයි මේ භාවනාව කියලා. එහෙම කරනකොට ඒක තැනකට ආවට පස්සේ අපි මේ භාවනාවේදී අපිට හම් වෙන අතිරේක ලාභයක් අතුරු ඵලයක් විදියට මේ කටයුත්තේදී හිතත් කයත් අරමුණක් තුනම තැම්පත් වීමක් සිදු වෙනවා. මේ වැඩේට හොඳට පදමාවුවාම පොළොසබලක සුවඳයි පාටයි රසයි ඔක්කොම කියන ගතියක් එනවා. අනිත් වගේ මේ භාවනා එක තැනකදී ඒක ඇත්තටම කියන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන පහම එකට යොමු වෙච්ච ගමන් ඒක රස වෙනවා කියලා කියනවා. ඒක රස වෙච්ච ගමන් මොකද පුදුමාකාර තැම්පතුවක් වෙනවා. කොච්චර තැම්පත් වෙනවද කියනවනම් කය තියෙන බව නොදැනෙන මට්ටමකට තැම්පත් වෙනවා. කොච්චර අරමුණ තැම්පත් වෙනවද කියනවනම් අරමුණ නැති ගන්න තැම්පත් වෙනවා. කොච්චර හිත තැම්පත් වෙනවද කියලා නම් හිතක් නැති ගන්න තැම්පත් වෙනවා. ඉස්ලාම් දාසේම තැම්පත් වෙච්චාම මහා ලොකු අර ලොකු වෙනසක්. දැන් මේ භාවනා කරගෙන ඉන්නකෝ අරමුණක දැන් අරමුණ නැහැ. දැන් මොකද කරන්නේ කියලා. අලුත් ප්‍රදේශයකට ගියා වගේ කලබලයක් වෙනවා. හැබැයි ඒක දෙන උපදේශයට ඒක දිගට කරන ගියත් ඊයේ මම මෙතෙන් යන තැම්පත් වුණා කිව්වට දැන් තව තැම්පත් කරන්න පුළුවන්. තවත් යන්න පුළුවන් කියලා අද ඊයට වැඩිය ගැඹුරු තැම්පතකට ගියානේ ඊයේක දැන් බලන්න කලබලයක් නේ කියලා හොඳට තේරෙනවා. ඒක වරුතුනට පස්සේ ඊටත් වැඩි ගැඹුරු මට්ටමකට ගියා කියනවා අනේ මම ඉච්චර කාලේ ඉතින් හිතේ දැම්පත් වෙලයි කියලා. දැනෝයි දන්නේ මේක තව තව තැම්පත් වෙනවා කියලා ඒ තැම්පත් වූයේ රස මඩ ගලවම් කරපු වීදුරක් අබඩයක් උඩ තිබ්බහම ගොරෝසු වෙන ටික තක්කාල තැම්පත් වුණාට කලල් මඩ තැම්පත් වෙන සමානයක් විතරයි. ගොඩාක් නැතුව උඩ තියෙන වතුර වීදුර ප්‍රදේශයේ පිරිසිදු වතුර ප්‍රමාණය ටික ටික ටික ටික වැඩි වෙනවා. රොල්ල තැම්පත් වෙන කල්යනා ආයසරයක් කලවම් කරුවොත් තරහා සමාන පාඩයක් ගන්නවා. අන්න ඒ වගේ මේ භාවනාවේදී මේ tempat වීම දකින්ද යෝගාවචරය අද tempat කියන දේ හෙට කියනවා නෑ කියලා. ඊට වඩා අද හොඳයි කියලා. ඒක හෙට ඊට පස්සේ බලනකොට කියනවා අයියෝ නික ආදී තියෙන කාර් වල මොඩල්ස් වගේ තමයි. අපි දැන් ඉන්නේ අලුත්ම මොඩල් එකේ කියලා ඉන්න අවුරුද්දක් ගියාට පස්සේ ආ මේ අලුත් එකක් ඇවිල්ලා අපේ එක පාක් මොඩල් එක. ඔන්න ඒක දිහා බලනකොට ඒක ගිහිල්ලා මේ අලුත් එක ඇවිල්ලා. එංගලාන්තේ පරණ පැටන් කොළඹුරේ අලුත් පැටන් කොළඹුරේ අලුත් පැටන් ගමතොටේ පරණ පැටන් කොළඹ ගමේතොටේ අලුත් පැටන් කියලා මොකද අපේ මොකද කවුද ඒ ගායක? වැඩි තැන්වල වඳින්නේ. <laughs> ඒ පැටර්න් එක තේරෙන්න පටන් ගන්නවා මේ ඊයේ කිව්වට මේක තැම්පත් වෙලා කියලා දැන් ඒක හුරු කරනකොට මීට වැඩිය තැම්පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ එක තැනක්වත් අල්ලන්න බෑ ඇති කියලා. ඇල්ලුවොත් අහුවෙනවා. අපි දැනගන්න ඕනේ දෙයයන්ට බුදුන්ට පිංචිත් වෙන්න, කර්මස්ථානට පිංචිත් වෙන්න, සීලයට පිංචිත් වෙන්න ලෑස්තිලා යන නිසා අද වෙන්දට වැඩි නම්බරකට ගියා. ඒක නළු වෙන්න පුළුවන්. නමුත් මේ තමයි ක්‍රමය. මෙහෙමම කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේකේ සීමාවක් නැහැ සම්මා සම්බුද්ධත්වයට දක්වම යනවා. හැබැයි බුදුරජාණන් කියන සම්මා සම්බුද්ධත්වයට දක්වම පැහැදිලි වෙන්න ඕනේ නැහැ. අරියත් බෝධිය සඳහා මගදිම තේරෙනවා මේ අපි කොච්චරක් දැකලාද මේ කෑ ගහලා තියෙන්නේ. තව කොච්චරක් අපිට දකින්න තියෙනවද? ඒ සංසිද්ධිය දැක්කොත් ඇති මෙන්න මේ වගේ වැඩකට නැති මොකද්ද වල්ලන මහා ලෝකෝට මෙතෙක් කල් කෑ ගහගෙන හිටියට බුද්ධහරි උත්තරමන් වහන්සේලා වැඩකට ඇති දේවසේ පෙන්නන දේ දැන්නේ පේන්නේ කියන කොටයි අපේ මනුෂ්‍යකම මතුවෙන්නේ. අපේ දින මේ නිහතමානිකම මතුවෙන්නේ. මේ වැඩේ ඉන්න පටන් ගත්තට පස්සේ ඉන්නේ අහට පොහොර දාන්න ඕනේ ඉබේම. මේ මට්ටමකට ගිහිල්ලා ඒකට පොඩි හුරුවක් කරන් දෙන්නයි ඕන කරන්නේ. ඊට පස්සේ ඒක කස කැවුනට පස්සේ ගැම්ම ගත්තට පස්සේ, කියන්නේ ප්ලේන් එක උඩට ගත්තට පස්සේ මේ මීටර් 100ක් විතර උඩට ගියාට පස්සේ සම්පූර්ණ ඕටෝ පයිලට් එක දානවා. මීටර් 100ක් විතර යනකම් කැප්ටන් වාක්‍යය. ඒක අනතුරුදායි. මීටර් 100 පැනනට පස්සේ කැමති නම් ඕටෝ පයිලට් දාලා කැප්ටන් බලාගෙන ඉන්න ඕන ස්ක්‍රීන් එක දිහා. කොම්පියුටර් හතරකින් කෝඩිනේට් වෙන්න පටන් අර ගන්නවා. එයාට පේනවා එකක් එකකින් එකක් එකකින් වෙරිෆයි කර කර data පෙන්වන්න පටන් ගන්නවා. ඕනේ නම් ස්විච් ඔෆ් කරලා හතර ගන්න පුළුවන්. ඉතින් ඒ අපිට ප්‍රශ්න තියෙන්නේ අර පළවෙනි ටික හුරු කරගන්න එකයි ඊට පස්සේ භාවනාවෙන් කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි වරක ආශ්වාසයේ ආසේ කුරුරේ ඇතුළතින් පැදීම හොඳින් දැනේ. ඒ ඇතුළට කිඳා බසින බවක් වැටහෙයි. මේ කේන්දා ගැසීම ඇතුළත යම් ලක්ෂයක් කරා යන බවද පැහැදිලි. මේ අවස්ථාව කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. මම තොරතුරු එබිලා තියෙනවා මේ මොකද කියන්න උත්සාහ කරනවා. නමුත් ඒ අත්දැකීම් තොරතුරු ප්‍රමාණය මතුවලා හඳි කෙසේ නමුත් මේක tamamම හතර දරේ 10 15 සැරේ මේක කරනකොට ඒක තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ එක එක එක එක දේවල් ඊයේ නොදක ගැඹුරක් අද පේනවා. කල්ලන්ට යන්න එපා. කර කර කරන්න යන්න ඕක අතහැරියකොත් ওইටත් දෙය ගැඹුරක් වෙනවා. ওইටත් දෙය ගැඹුරක් වෙනවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ අර මුල්ම මුල්ම ප්‍රශ්නේ අහපු විදියට භාවනාවේදී අනිත්‍ය දුකනාත් වෙනස් වෙන්නේ කියලා දෙන්න ඕන කමක් නැහැ. එයාට tempat වෙන ක්‍රමයේ කියලා දුන්නාට පස්සේ එයා යනවා ක්‍රමයේ හොයාගෙන. ඒ යන්නේ හදේටම තමයි කර්මානුරූපව තමයි. අලුතෙන් දාන්න ගියොත් එන්නේ තර්කයට දාන්න ගැලපෙන්න පුළුවන් නොගැලපෙන්න පුළුවන්. ඒ නිසා භාවනාට ඉඳ දුන්නොත් මම සාමාන්‍ය වගේ විවාහයට මම ක්‍රමයට මම කියන්නේ වැලෑන හැටියට මැස්ස ගහලා දෙන්න. යන යන විදිහට මැස්ස ගහලා දෙන්න වැල ගන්නවා යන්න ඕන හැටි. ගරු ස්වාමීන් වහන්සේ walking meditation ආ sitting meditation වලට වලට සමසමව කළ යුතුද? නැතහොත් ඒ ඉරියව්වක් පමණක් ප්‍රගුණ කළාට වරදක් නැතිද? මේ ප්‍රශ්නේ අසන්න හේතු ඌ මේ වෝකින් මෙඩිටේෂන් වලින් යෙදෙන බව තේරුම් ගන්නේ සරවසන. ඒකට භාවනා මේ සක්මන් කරනකොට මේ සක්මණේ එක තැනකදී තමයි තේරෙන පටන් අර ගන්නවා අනායාසයෙන් අර ඕටෝ පයිලට් දැම්ම වගේ සක්මණ සිද්ධ වෙනවා. ඒකකොට තේරෙනවා මේ ඒ සක්මණෙන් එන්න පුළුවන් ගන්න පුළුවන් ඕජාව දැන් පදන් වෙලා තියෙන්නේ ඒකට ඕන හිතගෙන බලනවා. සක්මන කෙරුවට විවේක දැනගන්න. එහෙම හිත ගැස්සොත් මේක ස්ටැචු එකක් වගේ එහෙම හිටිනවා. දිගට ගෙනියන්න පුළුවන් බව. කැමැතිනම් ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්. නැත්නම් සක්මන කරන්න පුළුවන්. ඒ නිසා මේ ඉරියව් හතර දෙන්නා භාවනා කර්මස්ථානේ සමත විදර්ශනා තීරම පොඩි මට්ටමකට යනකම් විතරයි ඉන්නේ හරිය කරලා කොයි ඉරියව්වේ හිටියත් මොන මානසිකාරගෙනවත් සමත කෙරුවත් විපස්සනා කෙරුවත් දුක තමයි සිද්ධ වෙන්නේ. අපිට ඕන කළ තියෙන අර මුල් ටික අත උරු කරලා හිත උරු කරලා දෙන එකයි ඊට පස්සේ ඉරියව්වෙන් වෙලාවෙන් කර්මස්ථානයෙන් භාවනා මධ්‍යස්ථානයෙන් සමතෙන් විපස්සනා තේරම සමු ගන්න පුළුවන් හැබැයි පහුවෙන්ද අනිත් පටන් ගන්න දානකොට අනිත් දවසේ ආයෙ පටන් ගන්න ආයෙ මුලින් ඉඳලා පටන් ගන්න. ඒකට ගියාට පස්සේ මේක මේකේ යටතින සමීකරණය මොකක්ද කියලා තේරෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය තුළින් දැනෙන චිත්ත සමාධිය මම අත්විඳ නැත්තේ නේ. එහි ගැලී සිටීමට විනා ඉවත් වීමට හිත සතුරු නැත. නමුත් මම කුඩා කාල ආනාපාන සතියේ නොගොස් මෙවැනිම චිත්ත සමාධි තත්ත්වයක අත්විඳ ඇත. හිත තුළ කිසිම සිතුවිල්ලක් නැතුව තිබුවට නිදීමට බැරිකමක් ඇතිවිය. නමුත් හදිසියේ මෙම தත්ත්වය දිගටම පැවතිය හෝ මගේ චිත්ත ශක්තිය නැතිවී යයි බිය වී එම தත්ත්වයට තත්ත්වයට පාත් පත්වන විට එයින් වැළකී සිටීමට උත්සාහ ගතිමි. ආනාපාන සතියෙන් ලැබෙන චිත්ත විවේකයේ ඊරාසයෙන්ම මෙලෙස ලැබෙන්නේ ඇයි යන්න මට ප්‍රශ්නයකි. කරුණාකර ආදරයි. නෑ ඇත්තටම අපි වයසට යනවා කියලා නිකන් කරක් කළාදී. පොඩි කාලේ ජොලියට අපේ හිත තිබ්බ කිසිම කෙලෙලක් තිබෙන්නේ නෑ. ඒ කාලේ තිබුණ හොඳ ලස්සන විවේක දැන් අපිට එතෙන්ට යආ ගන්න බැරි තරම් අපි උගත් වෙලා වැඩි. පෝසත් වෙලා වැඩි. අරක මේක ගාගෙන කක්ක කරගෙන තියෙන්නේ වැඩි. හිතට භාවනාවක් ඕනේ නැහැ අපව ගෙදර යන්න. එයාගේ හිත ඒක තමයි හැබෑනි වාගේ. ඉතින් ආනාපානිය අපව අපිට පොඩි පෙතක් පෙන්ලා දෙනවා අර හිතපු විවේකයට යන්න. ඒකයි මම ගොඩාක් වෙලාට අර මූලික උපදෙස් දෙන්නේ මේ ඉඳගෙන කිසිම අරමුණක් නැතුව මම දැන් මෙතන ඉන්නවා කියවම කෙලින්ම එක පාරටම හිත ගිහිල්ලා අර පුරුදු තැනට වැටෙනවා. මට වගේ පුංචි කාලේ මතකයි අවුරුදු මම දැන් අවුරුදු 6ක 5ක වගේ වයසේදී ඒ හොවා කළාට මට වෙන්නේ ගොම්මන් වෙලා. ලයිට් නැහැ. ඒ නේ ගෙදර කට්ටිය ඉතින් පහරිට මේ ගෙවල් දොරලතු ගන්නවා, පහපත්තු කරනවා. මේ මේක ගත්තාම මට එකපාරට මේ මේ ඉන්න මිනිස්සු ඔක්කොම ගව ගන්න ඈතට යනවා. තනියකට විවේක තැනකට මං එනවා. මං ආයෙ අද්දක පිළ බලන දැන් මේ මොකද උනේ කියලා. ආයතන මේ බලාගෙනට බලාගෙනට ඔක්කොම ඇතින් ඇතට යනවා. මුතුම විවේකයකට එනවා. ඉතින් මට සැකයි පිස්සු ඇදෙන්න හදනවා කියන්නේ. ඉතින් මෙහෙම කරනකොට බලනවා මොකද මේ වෙන්නේ කියලා. ටික වෙලා ගියාම ඉතින් පිස්සු ගන්න වෙනවා. ඒක මොකද පිස්සු ඇදෙනවා කියන එක තමයි. ඊට පස්සේ 14 15 වයස යනකොට පයින් යන්නේ ඉස්කෝලේ යන්නේ යනකොට ඉඳපු ගමන් කාරණා දෙක පාට නතර වෙලා ඉතින් ඉඳලා මෙතෙන්ට එනකන් ආපු පාර මතකද කියලා හිතෙනවා. සමහර දින්දි මතක නැහැ. අච්ච ප්‍රදේශයක් ඇවිදලා තියෙන පයින් ආවේ. ඉති මතක නැහැ. ඉතින් මම දැන් ආයේ එක ප්‍රශ්නයක් දැන් මොකද වුනේ? දැන් මේ අසවල අසවල සම්දිස්ථාන පහුවෙලා දැන් එක්ක වෙන තැනක හිටලා එක්ක කතා කර කර ඇවිල්ලා ඔය වගේ දෙක තුනක් වුණාට තිබුණා. ඉතින් හොඳට භාවනා කරනකොට පේන්නේ කිව්ව ඔක්කොම කරලා ඉතින් තමයි ඔය යන්නේ. භාවනා කරලා වෙන දන්නේ නැති මොකක්වත් නැහැ අර පරණ පුරුදු ගෙදෙට්ට යන්න හදන්නේ ඕකට භාවනා ක්‍රම ඕනේ නැහැ භාවනා ක්‍රමයක මහා ලොකු රහසක් গুপ্ত දෙයක් නැහැ. මොන ක්‍රමෙන් හරි කමන්නේ මම දැන් මෙතෙන්ට ගන්න පුළුවන් නේද? ඒක කොහොමඩක්වත් ආධ්‍යාත්මික තමයි. ඒක ආගමික තමයි. ගන්න බැරි මොකද? ඔක ලියලා තියෙන එකට ගියාම ආයෙ එන්න බැරි විදිහ කියලා බයක් තියෙනවා. <laughs> මේක කියන්නේ fear of freedom කියන්නේ. මේක කියනවා fear of unknown කියලා. මේක කියනවා fear of new කියලා. අපි හිත දන්න කක්කාවට කැමති. අර නොදන්න පිරිසුදුකමට වැඩි. අපි දැන් දන්නේ නැහැ හොඳයි නොදන්නේ කාට කියලා කියමනක් තියෙන්නේ. ඒ නිසා අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. යාට මේ කරදර ටෙන්ෂන් එක ෆ්‍රස්ට්‍රේෂන් වැඩිචා යා යනවා විවේක. ඒක තමයි නින්ද කියන්නේ. ඔය පිරිමි කට්ටිය බීපුවාම කරන්නේ තෝක තමයි. ගොඩු ගහක් කරන්නේ ඔච්චරයි. ඒ ඔක්කොම හරි ක්‍රම වැරද්දක් නැහැ මේකේ. වැරද්ද ඔය කඩන යන්නේ බෑ. අර භාවනාවේදී මේක නිකන් හම්බෙන එක විතරයි. අරවට හරි ගවන්නේ බෑ. ඒ ගොඩු ගහම අනිතේ ඔළුවේ සයිඩ් නටක් කරනවා. අනේ මේ විසෝදානාසේ දීපු සූස්තිය කියලා මම මේකට කියන්නේ. ඔය සූස්තිය විතර වෙන සූස්තියක් කොරක් අත. මම දැකලා නැහැ නැත්තම් මම ඔච්චර භාවනාවට හැදෙන්නේ නැහැ. ඒ තරම් මේක හැබැයි. ඒකට යන්න පුරුදු වුණාට පස්සේ ඒ කොඩි ගහයට හිටියත් තමයි ඕන කෙනෙක් උදේ ගහගත්තා වගේ තමයි ඔය බලන්නේ. ආපහු ඉබ්බ කට්ට ඇතුලට ගත්තා වගේ. මොනම බහනා කරන්නක්වත් ඕනේ. පුරුදු වුණාට පස්සේ පුරුදු වෙනකන් දන්න තැනකට වැඳලා කොහොම හරි ගෙදර යන පාර අහගන්න. ওই ගෙදර යන පාර තියෙනවා. ඉතින් මේක ලස්සනද කියලා තියෙනවා. භාවනා කරන්න ඉස්සලත් ඔක හම්බෙලා තියෙනවා. ඒක ලැබෙන්නේ ආනාපාන ආනාපාන කරන. බින්දින හැගෙන නම් පිම්බිලෙන් කරන. ඔළුවෙන් හිටගෙන ඉන්නකොට හම්බ වෙනවනම් ඒක කරන්න. ධක්මං කරනකොට හම්බ වෙනවනම් ඒක කරන්න. මොන්න මගුලෙන් හරි කමන්නේ ආපහු ගෙදර එන්න. ඒක මේ අලුතෙන් හම්බෙච්ච දෙයක් නෙමෙයි. මේ නන්නත්තර වීමේ දෝෂෙටි. නන්නත්තර වීමේ දෝෂි. ආපහු ගෙදර ආවට පස්සේ විචාරය. ඒ නැත්නම් අපි කොහේ තෙන්කේ මාත් තියෙනවා. We are away you may be on the way back home. අපි කොච්චරෙන් අපි පටන් අරගත්තත් අපි නැවත ගෙදර කලා ආපහු වෙන ගමනක තියෙන එනවා එනවාමයි. ආයෙ වලක් ගන්න බෑ ගෙදර එනවා. ඒ ඉන්නේ අර ඉතින් අර ලැබ්රින්ත් එක හරහා තමයි එන්නේ. ඒකට කමන්නේ අපි එන ගමනේ තියෙන නිසා ඕකට මහා ලොකු ආධ්‍යාත්මයක්, මහා ලොකු දේවත්වයක්, මහා ලොකු භුක්තත්වයක්, ගුණත්වයක් මොකක්වත් නැහැ. අපකො මේ මම දැන් මෙතන. ඒක සඳහා තමයි අපි අපි පොඩි සාකච්ඡා කරන පොඩි පොඩි උපක්‍රම ටිකක් දෙනවා මේ මේ දේවල් කරලා බලන්න කියලා නමුත් ඒවා දාලා බලලා වඩාම දක්ෂ ක්‍රමයකට වඩාම සාර්ථක ක්‍රමයකට කෙටි ක්‍රමයකට අපහු ගෙදර එන වැඩක් මේකේ තියෙනවා ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගෙදර ආවට පස්සේ බයක් ඒ මම දැන් මෙතන කියන එක හරිය බයක් ඒක තමයි කියන්නේ මේ සොනික් මොකක්ද ඉංග්‍රීසි වචනයක් කියන එක කියන fear of now sorry fear of new fear of unknown fear of liberation කියලා කියනවා. අපි බැඳීම් වලට කැමති, අඳුනා ගන්න කැමති, අරකින් මේකෙන් අල්ලගෙන මම අයියා කියලා ගන්න කැමති. ඔය මම දැන් මෙතන ගියාට පස්සේ මොකාවක් නැහැ නිකන් නිකම්ම නිකන් සිටිවිලිසෙනවනේ. මොකෙක් නෙවෙයිනේ. නිකන් සිටිසන් ජෝ. ඒකට බයයි. අපිට අපිට ඕන කරලා තියෙන මේ සිටිසන් ජෝන් නැතුව අයියා ඔටොන්නෝ දාගෙන එතෙන්ට යන්න. ඒක වෙන්නේ. එක්ක අයියා එහෙම නැත්නම් සිටිවිලිස්. දෙක එකයි. ඔය සීනි වෙනස් එක gedara. ඔය තියෙන එක. ඉතින් මේක කියලා තියෙන විදිහට භාවනා කෙරුවට පස්සේ භාවනා ජීවිතය ගැන එච්චර නම්බුවක් හිතෙන්නේ නැහැ. මේ මේකේ මොනවද මේ හම්බ කරගෙන තියෙන්නේ කියලා එච්චර මොකද කොහොමදක් හිතපු තැනනේ. නිසා සර්වඥාන්සේ නිවන් දැකලා ඉන්න වෙලාවක දේවතාවෙක් ඇවිල්ලා මේ අහනවල කවුරක් අත් නැහැ කියලා 10 ඉස්සර එනවයි කියලා කියන්නේ. විල්ලාන ශ්‍රමණේ ඔබ සතුටෙන්ද කියලා. මොකක් ලැබුණාට දාවිසෝ කැමැති මොකක් හම්බෙච්ච තැන මම සතුටු වෙන්නේ කියලා. එහෙනම් ඔබ කනගාටු වෙනවද කියලා. මගේ මොනව නැති වුණා කියලා කනගාටු වෙනවා. එහෙනම් කනගාටු වෙන්නෙත් නැහැ සතුටු වෙන්නෙත් නැහැ කිව්වොත් තමයි ඒක නම් ටිකක් ගැළපෙනවා කියන්නේ. ඉතින් ලැබුණා කියලා මොකක්වත් හම්බෙලා නැහැ. මේ ළඟදී ඔය මං කියව මං කීප දෙනෙක් වල බුද්ධ ධර්ම නෙමෙයි පටන් ගන්න තියෙන්නේ මේ මිනිස්සු කියනවා ඉතින් මේ මිනිස්සු වචනේ ඒගොල්ලෝ ආબોධයක් ලැබුණයි කියනවා. කමක් නැහැ ඉතින් අපෙන් නෙවෙයිනේ ගත්තේ ප්‍රශ්නේ නෑ ගනින්කෝ. ඊට පස්සේ ආනවා ඉන්ටර්විව් කරන එක නම් මෙච්චර ලොකු අවබෝධයක් ලැබුණාට පස්සේ ජීවිතේ ලොකු වෙනස්කම් සිදු වුණාද කියලා අරමචයි උඩ පැනලා hina වෙලා කියනවා මාත් නම් හිතුවා තමයි මුකුත් වෙලාසලා නැහැ කියලා. ඊමණසේ කතා කරලා කියනවා පැහැදිලිවම මගේ වෙනසයි යට මම තාමත් මොනවත් එක්ක රණ්ඩු කරනවා. මම තාමත් දරුවොත් එක්ක තණ්ඩු කරනවලු තරඟ කරනවලු මට තාම පේනවලු මගේ තියෙන තකතිරුකම වෙන්දට වැඩිය තණ්ඩු කරන්නේ නැතිලු වෙන්ද ගන්න නැතිලු ඒකට මට හොඳටම තේරෙනවලු මම ළඟ තාම අර පරණ ගතිය හේමම තියෙනවා මම හිතුව ලොකු වෙනස වෙලා නැහැ හැබැයි වෙනද මේකට මම බෑගෙන දාඩිය දාගෙන දඟලුවාට දැන් කරනකොට දන්නවා මම මෙතන දැන් කරන්නේ මේ තාමත් අර වෘද්ධ ඇබ්බැහියට ගඳ කර වෘද්ධට කෙරුවට එයා ප්‍රසිද්ධිය කියනවා මලන තාම අඩුපාඩුම් තියෙනවා කියලා. මම තාම තරගකාරී කියලා. ඒ කියන්නේ මට හිතන මොකද්ද වෙලා වෙන්නේ? ගාව නැත්තම් කවුරුත් කියන්නේ නැහැ. අංගණයකට කරන්නේ. නිසා මේ අවබෝධය කියන එක මේ මෙහෙම අල්ලන්න පුළුවන් දේ මාරෙන් අත දාලා මෙහෙම කරලා අල්ලන්න හදනවා. කෙලින් අල්ලපුවා ඉවරයි. මම 10 අල්ලන්නේ කෙලින් අල්ලන එකයි තියෙන්නේ. ඔය හිතානේ ඉන්නවා ඕ গুপ্ত දේවල් කියනවා. කියන මහා ලොකු ව්‍යාකරණ ව්‍යාකෝ මේ අධිකරණ තියෙනවා කියලා. මේ මම දැන් මෙතන කියන එක කොච්චර සිම්පල්ද? කොච්චරමයි. කොච්චරමයි. ඔය කොහේ ගියත් අන්තිමටත් එන්නේ පටන් ගන්නෙත් උතන ඉවර වෙන්නෙත් උතන. ඒ නිසා දවස් පුළුවන් තරම් වෙලාව ඒ සරල තැන, ඍජු තැන, නායයට තියෙන තැනට වෙලා ඉන්න මොනම දෙයක්වත් උඩට දාන්න ආනාපානෙවත් ඕනේ ඕනේ නම් ගන්න. මොකද නිකන් හම්බෙලා තියෙන එකයි බුදුහාමුදුරුවෝ ආනාපාන සිල්පට නිකන් නෙදෙන්නේ. කුඩු ගන්නවල වගේ තල්ලි වල ඉඳන් කරන්න දෙයක් නැහැ. එතන අසේචන කෝච කියලා වචනය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන තියෙනවා ආනාපාන සතිය ගැන සන්තෝචේත ප්‍රණීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච. කලබල කරන්නේ නැතුව නිකම්ම හම්බෙන දේ ආනාපානෙ ඒක දිගේ කරපන්. අපි යනවා ඊගාට. ඉතින් අපි පැය කමාරක් අරගෙන තියෙනවා පැය අපි ෂෙඩියුල් ටයිම් එක තුනයි වෙලාව. ඉතින් අපි තවදුරටත් ප්‍රශ්න වලට ආරාධනා කරන්න ඕද නැහැ Yeah, I did have a question about the text that's out there to hmm? read. Um, that little booklet with the essay in it. Uh, it mentioned a paragraph where um, it's better to take a passive role um, when confronted with, you know, situations that you could open yourself up to uh, getting involved in and um, to take, what was the word they used, uh, non-action towards um, whatever situation presents itself. And so, um, my question is, um, is it actually a good thing to take a passive role? Like if you see, for example, um, a dog being beaten by a man, is it okay for you to take a passive role uh, rather than interfere and kind of, you know, stop the situation from happening, to stop the suffering from happening to another innocent animal, right? You put yourself in harm's way and you also open yourself up um, for, I guess, the negative uh, karma, but you're also stopping the suffering from happening to something that doesn't really deserve it. Um, I guess another situation was um, there was a photograph that was taken, uh, I think, for the National Geographic, <coughs> where um, the photographer was in Africa and he photographed a boy crawling on the ground with vultures surrounding him. It was a very kind of popular photograph. The photographer won the Pulitzer Prize. I believe that was what the prize was uh, for the actual photograph. And then people started asking, you know, what did you do for the boy? Did you get did you get him to a refugee camp? Did you get some water for him? Did you just leave him there to die? And, you know what happened to the photographer? He killed himself. He killed himself. Yes. And so um, that's an example of someone taking a passive role. Um, I guess he didn't intentionally do it, but he did take that passive role, and now there are consequences to pay for that. Right? You you open yourself up to judgment. You open yourself up to criticism, and you know, all that bad energy. So I, I hope I got the point that you are going to describe. Uh, few, only few words you have, you can adjust it in order to make your statement uh, decent, in order to make you diplomatic. Don't say uh, non-action, you have to say non-reaction. Okay. So non-action means passivity. Non-reaction is not passivity. You are very active but not reactive to understand passivity, active and reactivity. Reactiveness is the one we have to take control. But you have to actively not to react. Passively not to react. Passively not to react will be criticized by the people, activists and kind of thing. You have to say, I am very active, I am very vigilant, I am very diligent, I am very mindful but not reactive. I am not assuming. So that means you are fully under control situation is propelling and impelling and all the kind of thing. So, one another statement I would say, the situation need your attention to exist. But you, at, you yourself can exist without that situation. That's true. But yeah. So therefore, you have to understand, verily you mentioned, if you are going to get committed with mixed up mind, if you are going to get committed with this uh, disturbed mind, uh, you, are, you are answerable to your karmic process. Right. Now you have two ways. One thing completely passive, mm. ignorant about that, not to see that, right. or oh, that we can say passivity, callous. That we, we can, someone can criticize us. But we say we are fully vigilant, fully diligent, fully mindful. But what can I do? I know my limits. So therefore I keep my this thing, but I am not emotionally get involved and get reactive. Then I am killing myself, I am getting committed myself. So therefore I am very active, vigilant, diligent and see. And because I am I, myself as a human being, I have my own limitations. If it is within my jurisdiction, if I can do, I am not hesitating to do, but what is I can do? I am also just like that boy. Vultures are right around. I don't know when I am going to die. If I have to help that particular boy, I have to say, I am superior than this boy. I have no that superiority. I am also equally, I am referring to the photo. Uh, I am also just vulnerable like that. And uh, three quarter kilometers they are to the refugee camp. Boy can't stand up, crawling. And the vulture knows soon it is going to die. So it is uh, vulture also going behind the boy. So question is asking the boy reach uh, refugee camp or before that Walter is going to devour the boy. So what is the difference myself and the boy and myself and the vulture? If I are going to say, I am such in a situation, I have enough food and I'm blah, blah, blah, blah, then I can say, poor boy, by mercy, and I can do something. Buddha says, who told you that you are superior than this? And in the samsaric cycle, we are in the same. So if you are going to say, I am going to help you or someone, you are assuming that I am better than he or her. No chance, no, no situation given because we are so vulnerable, we ourselves. It's a good sign for you to take, move, get moved, telling that this is the samsara. For the moment, there is an example in front of me but uh, there's no difference between, between that, poor, that poor boy and myself. The worst side of is that uh, under such circumstances, if you are going to develop, uh, how do you call, sympathy, like compassion, that is called, it is uh, that sympathy and this thing is to boost up your ego, to boost up your conceit and to make a role for you to act there, it is called uh, vested interest. You are going to say, I am a Samaritan. I never allow anyone to hunger, hungry. I never allow anyone to suffer. I am like omnipotent God, omnipresent God, and I am going to do something for that means that what kind of a conceit you are developing. So, Bernard Russell, he mentioned that is how the missionary work started in the Catholic Church. Exploiting each and every poor person. Telling we are in such a position, come to us. Oh, omnipresent, omnipresent God is there, we are going to give. You also can come with us and be with God and connect. But he says the vested interest, he says the worst, meanest thing in the human mind can happen. Exploiting other poor beings to exploit, you have to assume that I am better, I am superior, and I am better off, I can share with you like. But the Buddha says, if it is possible, if it is within your jurisdiction, jurisdiction you can't do away with, it. it is embedded thing in our mind. We get moved and we will help it. It is not we are developing something, it is embedded. Kampa anukampa. Whenever something happen. Anukampa is accordingly we vibration happen. We feel like sharing it. That is nothing to take as myself. There is something happening. If you are going to develop it, that is called vested interest. Then whatever you do, you do out of conceit. Maybe you are going out of your ego. You are going to satisfy kind of a, how do you call it, beastly desire inside you, telling that I am superior than this. Earth. So if you can't catch that very single point, you are accumulating so much of bad karma. So therefore, many people can develop so much of poems and aesthetic and blah, blah, blah. So you have to understand what kind of, what kind of mentality they are going to uh, do like this. If you understand, we are also vulnerable exactly like that. But we can do. The Buddha is asking, when we all are people bogged down in a boggy place, and I face another person going to sink. If I am going to raise him, what is going to happen, what, is, what will happen to me? As far as we all are in the same boggy place, you can't, even if you have the desire, you have no qualification, you have no facilities, you have no basic things. So therefore, try your best and go to a dry place first. And get as much as possible with techniques. Don't jump into that. So there is a difference between or comparison between the wisdom and the compassion. If you're going to move with the wisdom, your compassion will go down. If you are going to get moved with the compassion, your wisdom will go down. So Buddha is the only person on the world, balance the wisdom and compassion, maha karma, maha prajna. So these things we can look at from the aesthetic point of view, compassion point of view. And we can say, by, by looking at the, uh, taking care about that boy, what happened to the whole suffering in the world? Do you think uh, we can make a change? By answering that kind of a thing? Only you can satisfy your desire. Only you can boost up your ego, you can put up, put up on the pedestal and you can start whitewashing, I am such a person, I can never see any person suffering, I am always moved by these are what you call Western interests. So I am not telling not, not to take everything, each and everything as a vested interest. I am telling whenever possible, whenever within your jurisdiction, whenever you have a capacity, do it. But don't assume that I am doing. Is something happening. When such a thing happens, if you move, if you get uh, tension, if you're going to get the frustration, uh, nothing but your hatred is working. I got that email. Not, it was not uh, in the National Geography for my understanding. Mm-hmm. Appearing the email and underneath there was this thing. After three months, the photographer committed uh, suicide himself because these, these people are not much developed people. They are lucky to see what is happening. That therefore each and every meal when you are taking, take only for the utility value. Don't eat for the sake of eating. It's a crime. You, you, it gives you the utility value. Utility value is to be mindful. When you are eating mindful, after eating you are mindful. So that you will understand what is, what is up to the what you have to drink, up to what you have to eat, up to what you have to use the facilities. Then we are taking care about those other deprived people. And those people who are talking about floating on facilities and they are luxurious and still they have the crocodile tears for vested interest to talk about these kind of things. Don't, don't try to එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේඛිනි කර දුන්නේ කියලා නම් තමයි ගිහින්වත් තියෙන්නේ. ඒක බයිලා අහන්න යන්න එපා. අපි භාවනා කරනවා. අපි හැම වෙලෙක වෙනම කල්පනා කරලා කරුණාවෙන් තමයි අපි පොඩි පොටසක් කාලා දවසට දෙවේලක් කාලා මේ භාවනා කරන්නේ අඩුවානේ බලන්න මේ දුක් විඳින ජනතාව රැට නොකා මුතිනකොට කොහොමද කොහොමද විඳවනව ඇත්තේ කියලා පොඩ්ඩක් බලන්න. එනිසා අපි වැඩේට ගිහිල්ලා තියෙන්නේ. it's, it's a vast subject. It is uh, something I to call, uh, you can philosophize and go long, and you have to read the human history. It's an agony. You have to read the history, what we are taught in the classes. It's a completely fabulated one. History is the survival of the fittest. so dirty. Now, to, after 2012, things came out. If you have eyes, you can listen, you hear, you can see. If you have ears, you can listen. What does it mean by so-called diplomatic politics? What you call by this is multi, multi, multinational, multi-billion companies are doing. They are talking about the compassion, but they are the satanic effect. So therefore we have to not to get much involved with that. So therefore don't use non-action, you have to say non-reaction. No activity is not there, you are very active, very vigilant, very diligent and very observant. You are not, that means not callous, not passive. You are taking care. Okay, now we are going to uh, so till uh, 4 o'clock we have time. And 4 o'clock we will be meeting here uh, for the Dhamma Thank you very much for the participation.